එතකොට කාමයන්හි වර්ධව හැසිරෙන්නේ කියන සිල්පදේ කියනකොට අපි කියමු බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් වෙනවා කියලා. අපි කියමු දැන් මවක් විසින් රකින්න දුවෙක් ඉන්නවා නම්. එතකොට පියෙක් විසින් රකින්න දුවෙක් ඉන්නවා නම්. සහෝදරයෙක් විසින් රකින්න සහෝදරියක් ඉන්නවා නම්. සහෝදරියක් විසින් රකින්න සහෝදරියෙක් ඉන්නවා නම්. තමන්ගේ යාළුවෙක්ගේ බිරිඳ කෙනෙක් ඉන්නවා නම් ගුරුවරයෙක්ගේ බිරිඳ කෙනෙක් ඉන්නවා නම් තව සැමියෙක් සඳහා වෙන් කරපු කාන්තාවක් ඉන්නවා නම් එතකොට අපි අර කියන මුදුමාරු කිව්ව අරගෙන කියලා දකාදෙන මෙන්න මේ වගේ අනුන් සන්තක අනුන්ට නිලවෙච්ච ස්ත්‍රීන් කැසළු කළොත් තමයි ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට ඒ ඒ විදිහටම අනිත් පැත්ත දකින්න ඕනේ. ඒ කියන්නේ පිළිමි දරුවෙක් වුණත් අනිත් පැත්ත දකින්න. ස්ත්‍රී බවලත් කෙනෙකුට නම් පියෙක් විසින් රකින පුතෙක් ඉන්නවනම් මවක් විසින් රකින පුතෙක් ඉන්නවනම් ඒ විදිහට සහෝදරයෙක් විසින් රකින සහෝදරයෙක් ඉන්නවනම් මේ විදිහට එයා එක්ක හැසිරුණොත් වර්ධව හැසිරුණා වෙනවා. එහෙම නැත්නම් දැන් අපි කියමු එක්කෙනෙක් නැත්තම් විවාහ දෙකක් තුනක් කරගන්නවා. නමුත් ඒ ශික්ෂාපදේ කරනවා යන ගණයට යන්නේ මොකද මේ එයා වර්ධවා හසරනවා නෙමෙයි. ඒ කියන්නේ තවත් එයා වෙනින්ම ඒ අවහව කටයුත්ත කරගත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙදිත් එක්කෙනෙක් සමහරට අවහව කටයුතු දෙක තුනක් කරගත් අවස්ථා තියෙනවා. මේ එතකොට දැන් ඔයාලා මේක ධර්මතාව ටික මම දැන් දැනගෙන ඉන්නේ. කෙනෙකුට අයිති නැති ඔය ඒ කාලේ තිබුණ බුද්ධජනස්කල් දැන් ඔය නගර සෝගුණිය වගේ අය අසුර කරනවා. නමුත් ඒත් මේ ශික්ෂාපදයට එනවා කියන කර්මට යන්නේ නැහැ. මොකද එයා සම්මතයක් තියෙනවා කාටත් අයිති කියන කෙනෙක්. විශේෂයෙන්ම වරදව හැසිරෙනවා කියනකොට තව කෙනෙකුගේ අයිතියේ ඉන්න කෙනෙක් ඇසුරු කළාමයි එහෙම කරන්නේ නැහැ කියන මොකද මේ මනුස්ස ධර්ම ඉක්මවා කටයුතු කරන පැත්ත විතරයි වළක්වලා තියෙන්නේ. නැත්තම් ඒක සිය පෞල් ජීවිතේ කටයුතු කරන එක ඒක ශික්ෂා පදයට ඇදෙන්නේ. ඒ වගේ ලෝක සම්මතය තුල පරස්පර නැත්තම් වැරද්දක් නොවන විදිහේ මේ සම්බන්ධතාවයක මේ ශික්ෂා පදයට ඇදෙන්නේ නැහැ. ඒ නිසා තමයි කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ. එතකොට මොසාවාදා වේරෝණේ සිකා මොසා වචන ඒ කියන්නේ වැරදි බොරු වචන කියන්නේ. එතකොට පිසුන කියලා කියන්නේ කේලම් වලට. පිසුනා වචන, කේලම් බස්, කේලම් වචන. ඊට පස්සේ පරුසා වචන, පරුස රළු වචන කියන්නේ. එතකොට සම්පප්පල වහිස් වචන. ඒ කියන්නේ තමන්ට මෙලොව අර්ථකුත් නැහැ. පරලොව අර්ථකුත් නැහැ. නමුත් hina වෙන්න විහිළු වෙන විදිය hina යන විදිය ওই වචන කිය කී වචන කතා කර කර එහෙම නැත්නම් අපත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙතිස් කතා කියලා රජවරු ගැන කතා, හොරු ගැන කතා, නියං ගම් ගැන කතා, ගම් ගැන කතා, ආහාර ගැන කතා, බීම ගැන කතා මේ වගේ ඔහේ වැඩ කර නැති කතා කර කර කර කර ඉන්න එක තමයි දෙතිස් කතා කරන ඒ ඔක්කොම වැටෙන මොකද සම්ප්‍රප්පලාප ඊට පස්සේ ඉච්ඡා ජීවය කියලා කියන්නේ වැරදි ජීවිකාව එතෙන්දී වැරදි ජීවිකාවේදී අර සාමන්ත පාතින් වෙල කියන වගේ කාරණා තියෙනවා කෙටියෙන් ගත්තාම ගත යුතුයි සම්මා ආජීවයේ ජීවිකං කප්පෙති ඒ කියන්නේ නිවැරදි දිවි පැවැත්මෙන් ජීවත් වෙනවා කියන තැනට සාපේක්ෂව අනිත් ඔක්කොම ඉච්ඡාචි වේ කියලා කෙලින්ම කෙරවලට යනකොට යනවා කියන්නේ ඔය නිරිසවක් වලදම් කිරීම ආවුතු වලදම් කිරීම මස්තුනිස සතුන් වලදම් කිරීම මේ වගේ දේවල් අයි කියනවා ඒකට ඔක්කොම එතකොට මේ ওই ටික තමයි සිල්පදයේ ටිකේ අර්ථය. එතකොට අද දවසේදී මේ මට්ටමේ සිල්පද ටික දැන් අපි සමාදන් වෙලා තියෙනවා. එතකොට තව ඔකට අපි එකතු කරගන්නවා කැමති නම් සබ්බ සත්‍ය සුමිතා සහගතින් තේසාවියන තමයි තියෙන්නේ. සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සහගත සිතින් වාසය කරන කියන සිල්පදයේ සමාදන් වෙනවා කියලා නවංග පොසත්යට සමාදන් වෙනවා මේකට සමාදන් වෙනවා එතකොට මෙන්න මේ සිල්පද ටික දැන් අපි සමාදන් වුණාම දැන් අපේ මේ ශාසනය ඇත්තටම නිවන් දකින්න භවනා කරන්න කමටහනක් නැහැ. සිල් රැකහම සීලේම ප්‍රමාණවත් සමාධියට. මොකද මේ කයෙන් වැරදි තුනක් වචනෙන් වැරදි හතරක් කෙරෙන මේ හිත කය දෙක වැරදි විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක තමයි මිත්‍යාචාරය කියන එකෙන් කරන්නේ ඊට පස්සේ එක එකට එකතු කරනවා ඔය කයින් වැරදි තුන හිතෙන් වෙන වැරදි හතර දෙන්න මුල් වෙන්නේ හිත ලෝභ දේශ මොහ කියලා ලෝභ සහගත සිතින් තමයි කයෙන් වෙන වැරදි වලින් හොරකම් කිරීම කාමයේ වර්ධව හැසිරීම කියන වැරදි දෙක කරන්නේ ලෝභ සිතෙන්. වචනයෙන් කරන වැරදි වලදී මේ බොරු කීම කියන වැරද්ද වෙන්නේ ලෝසාවක සිටේ. එතකොට දේශ සහගත සිටින් තමයි සත් කයෙන් කරන වැරදිම සත්තු මරනවා කියන එකත් වචනෙන් කරන වැරදි වලදී කේලම් කියනවා ඊට පස්සේ ස්පර්ශ වචන කතා කරනවා කියන කාරණාව වෙන්නේ. ඊට පස්සේ මෝහ සහගත සිදුවීම තමයි හිස් වචන කතා කරනවා කියන එක වෙන්නේ. එතකොට සිත ලෝභ එයා දන්නවා මේ සිල් ටික මම රකින්නවා කියලා සමාදන් වුණා. නමුත් මේ සීලය කැඩෙන්න කෙනෙකුගේ මනසේ ලෝභ දේශ මොහ වෙනවනම් මේ සීලය රකින්න බෑ. මොකද මෙතන පුද්ගලයක් කරනවනේ හේතුඵල ධමයක් තියෙන්නේ. ලෝභ දේශ මොහ ඇති වෙනවනම් කොච්චර අපි කරන්නේ නැහැ කියලා හිටියත් ඒකට අවස්ථාව ඇති වෙනකොට අපි හිතරක ගන්න දක්ෂ නොවුනොත් අනිවාර්යයෙන් මේ සිල්පදේ කැඩෙන මට්ටමටපත් වෙනවා. කියලා දන්න හින්දා සිල්පදේ රකින්න කෙනා මොකද කරන්නේ? හිත දිහා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ. ලෝභ සිතිවිල්ලක් ඇති වුණොත් ශනිකව ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. ද්වේෂ අමනාප සිතුවිල්ලක් ඇති වුණොත් ශනිකව ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. මෝහ සිතුවිල්ලක් ඇති වුණොත් ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. මොකද එයා පොරොන්දු වෙලා තියෙන තුන්රන්ට අද දවසේ මේ සිල් රැකෙනවා කියලා. එතකොට මේ සිල් ටික කැඩෙන්න හේතුව ලෝභ දේශ මෝහ. එතකොට මේ සිල් ටික රැකෙනවා කියලා කියන්නේ එයාගේ මනසේ අලෝභ දේශ මෝහ කියලා කුසල විතර්කයක් නිසායි. එතකොට ඕගොල්ලෝ මේ භවනා කරනවා කියලා මේ මුල් ටිකේදී කරන්නේ ඔය සීල් රකින්න එක. මම ඔකදී ඔයගලන්ට අතනම පොයි දවසට එහෙම මම ඔකට විස්තර කරලා දෙන්න සත්ත්ව විසුද්ධිය ගැන. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා අපි මොනතරම් මේ කටයුතු කරුවොත් මුලින් පිරිසුදු වෙන්නේ සීලය. සීලය පිරිසුදු වෙනාම චිත්ත විසුද්ධිය ඇති වෙනවා මිසක අපි මෙහෙම කරද්දී චිත්ත විසුද්ධිය කියලා එකක් ඉස්සරහ තියෙන්නේ නැහැ. එතකොට මේ කරන එකෙන් වෙන්නේ සීල් පිරිසුදු වෙන එක. සීල් රැකෙන්නේ. ඒ සීලයට කියනවා සමාධි සංවත වෙනකසි කියන්නේ සීලය කියන්නේ සීලය නිසා සමාධිය එනවා. එතකොට අපිට අද දවසේ මේ සීල ටික රැකගැනීම බොහොම ප්‍රමාණවත් නිවන් දකින්න. එතකොට මේ දවස පුරාම ලේසි ආනිසංශයක් මේ මේ සිල්පදයක් දෙකක් මේ සිල්පද පහ රකින්න පුළුවන් නම් ඕගලන්ට ලේසි ආනිසංශයක් නෙවෙයි. එතකොට මරණයෙන් පස්සේ තමයි මෙලොවම එතකොට අපි අද සිල් සමාදන් වෙන්නේ සිල් රකින්න. අපි දන්නවා හේනකට කුඹලකට ගියොත් ඒ හේන රකින්න නම් පැලට ගිහිල්ලා ඔළුවෙන් දම් පොරවගෙන නිදාගෙන ඉඳලා හරියයිද? නැහැ. හැම වෙලෙම අපි පැල රකින්නවා කියලා කියන්නේ පැල රකින්න යනවා නෙවෙයිනේ. හේනට බහුභෝග පාලු කරන වල් සත්තු එනවද කියලා අපි බලාගෙන හොඳ අවධානයෙන් ඉන්නේ. ආවොත් කෑ ගහලා රතින කරලා පත්තු කරලා මොනවා හරි ප්‍රයෝගයක් කරලා එළවනවා නේ. ඒ වගේ කුසල නැමැති භෝග පාලු කරන වල් සත්වගේ තමයි රාග දේශ මොහ විතරක. රාග දේශ මොහ විතරක කියනකොට ඔයගලන්ට ලෝභ සිතක් කියලා දැනෙන මට්ටමට කැමැත්ත කියන එකකින් නෙමෙයි එන්නේ. එක්ක දරුවෙක් සීවේ. එක්ක gedara සීවේ. එක්ක කෑමක් කන එකක් සීවේ. ඒ වගේ තැන් වලින් තමයි දැන් ලෝභ දේශ මොහ හැම වෙලෙම වැඩක් කරනවා. ඒ වැඩේ තමයි අපි ඉස්සරහට එන්නේ. ඒක කරවන කෙනා පේන්නේ නැහැ අපිට. ඒ ලෝභ ස්වභාවය අහු වෙන්නේ නැහැ හැම වෙලෙම. ද්වේෂ ස්වභාවය අහු වෙන්නේ නැහැ. එතකොට ඒකයි ඒ එන විතර්කයක් ගන්නෙ. අපිට හොඳට සිහිය තියෙන්න ඕනේ. දරුවෙක් මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා කියලා නොයෙක් නොයෙක් විතර්ක කරනකොට තමන් දැනගන්න ඕනේ මේ රාග දේශ මොහොනගේ කෘත්‍යය මේ වැඩි. ඒකේ ඉවසුවොත් ඒ ඒ ඒ ආරම්භය තමන්ට ප්‍රතික්‍රියාවක් නොදක්ව බැරි තත්ත්වෙට මනස හැදෙනවා. හිතියත් ඉඳෙන්නේ බොහොම ආයාසයෙන්. අපහසයි. අනේ දකුවට මොනවා වෙලාද දන්නේ නැහැ කිසිම ගෙදර යන්නම හිතාගෙන මොකද භාවනා කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ අර මුලින් ඒ විතර්කේ එනකොට ඒක හඳුනා ගන්නවා භාවනා කරනවා කියලා නෙමෙයි ඒක. එතකොට අපි අද දවසේදී මේ හිත දිහා බලාගෙන ඉන්නවා. දැන් වෙනද ලෝකේ ජීවත් වෙනකොට අපි රූප දිහා බලාගෙන හිටියේ. සද්ද දිහා බලාගෙන හිටියේ. කියන්නේ බාහිර පැත්ත හැරලා හිටියේ. දැන් අද දවසේදී මේ සිල් රකින්න කෙනා අනිත් පැත්ත හැරෙනවා. දැන් එයා රූපයේ දකිනකොට හිතේ ඇති වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එකට හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සද්දයක් ඇහෙනකොට ඇහෙන සද්දයට මනසේ ඇති වෙන ප්‍රතිචාර තියා හොඳ අවධානයෙන් ඉන්න. මොකද දන්නවා මනසේ රාග දේශ මොහ ඇති වුණොත් සිල් ටික පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. හරිද? දැන් මේ කරන්න වෙන මොකද මේ සිල් රකින්නේ? නියම විදිහට සිල් රකිනවා කියන්නේ ඒක. එතකොට. දැන් ලෝකෙට වඩා ගෙදර දොරට වඩා අද දවස් වෙනස් වෙන නිසායි. ගෙදර දොරේදී වෙනදට හිටිය අපි එන රූප දිහා බලාගෙන ඒකට ප්‍රතික්‍රියා දක්වමු. සද්ධාහමෙන් ගඳ සුවඳ දක්වමු. දැන් මේකෙදි එක තැනක ඉඳගෙන ඉන්නවා කියලා ඕගොල්ලෝ තමන්ගේ ජීවිතය අවහිර කරගන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න එක පුළුවන් පහසුයි. නැත්නම් හතර ඉරියව්වෙම නිදාගන්න ඉරියව්ව නම් ගන්න එපා. මොකද ඒක තීන මිද්දේට හිත වැඩි. ස්වභාවයෙන්ම ඒ ඉරියව්ව නිදිමත ඇති කරන්න හිත වැඩි. ඒ නිසා අනිත් ඉරියව් තුන ගන්න. කෙටියෙන් ගත්තාම මම කිව්වේ භවනා කරනවා කියලා ගත්තාම ලෝකෙදී එකට වඩා වෙන දෙයක් කරන්න. වෙනද සිතින් බාහිර අරමුණු විමසමින් ඒවැය හැසිර හැසිර හිටපු වෙනුවට බාහිර අරමුණු නිසා ඇතිවෙන සිතේ ක්‍රියාකාරීත්වය බලමින් තමන්ගේ මනස පැත්තටයි මේ වෙලාවේදී හැරලා ඉන්නේ හැම වෙලාවෙම. එතකොට තමන් හොඳට හඳුනාගත්තොත් රාග දේශ මොහයන්ගේ ලක්ෂණව තමයි ගෙහෙනිස්සිත විතර්ක. ගෙහෙනිස්සිත විතර්ක කියලා කියන්නේ කාමයේ මිශ්‍රිත වෙච්ච විතරක රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ වෙන තමන්ගේ මෙලෝ ජීවිතයේ කුමන කටයුත්තක් රැකී රක්ෂාවේ කරන දෙයක් හරි වේවා කුමන හරි දෙයක් ආවොත් දැනගන්න රාග දේශ මොහන්ගේ පණවිඩය ඊට පස්සේ නෙකම් විතරක කියලා කියන්නේ අලෝභද්ද සමෝහ ඒ උපදින ධර්මයන් දුරු කිරීමට නැති කිරීමට බලන කම හෝ ඒ ධර්මයන් ගේහනිසිත විතරක කාමනිසිත විතරක උපදින්න කලින් Taman නිතරම කුසල මනසිකාරයක ඉන්න එකට කියනවා නෙක්කම විතරක කියලා. එතකොට අද දවසේදී අපි ගේහනිසිත විතරකයන්ගේ මනස සම්පූර්ණ වලක ගන්නවා. නෙක්කමනිසිත විතරක ටිකකින් මනස පුරව ගන්නවා. ওই විදිහට ඉන්නකොට සිල්පදේ රැකෙනවා. මේ සීලය වැඩෙනවා. ඊට පස්සේ අද වමනාවේ මේ රකින සීලය හෙට දවසේදී කැඩෙන්න තියෙන මේ සිල්පදේ කැඩෙන්න තියෙන හේතුවම නැති කරනවා. හිත වැඩෙන්න වැඩෙන්න දැන් අද අපි මේ සීලය රකින්නේ වමනාවල. මේ සීලය වැඩෙනවා මේ කෙලස් ටික දුර වෙනකොට මේ සීලය කැඩෙන්න තියෙන හේතුවම නැති වෙන තැනකට. එතකොට දැන් අපි ඒ නිසා අද සූදානම් වෙන්නේ භාවනා කරන්න. අපි දැන් රළු මට්ටමට ගන්නවා අපි දැන් සීලයක පිටිය කියලා. දැන් සමතකමට හන අපි අද ටික ගොඩක් උත්සාහවත් වෙමු සමතකමට හනකට දැන් අද දවසේදී වැඩි විදර්ශනා කරන්න ඕනේ මේ මොකද සිතේ ආවරණීය ගතිය තියෙනවා නම් අපිට යමක් මෙනෙහි කරන්න නොවනින් බලන්න අපහසුයි. ඒ නිසා නීවරණ ධර්ම අඩු කරගන්න තියෙන කමඨහන් තමයි සමත කමඨහන්. ඒ නිසා චිත්ත සමතය ඇති වෙන කමඨහනක් අද උදේවි අපි භාවිත කරමු. ඊට පස්සේ හවස් වරදී අපි ආපහු සාකච්ඡා කරන දවල්ට එතකොට අදාළ නම් ඒකට විදර්ශනාව එකතු කරගන්න හැටිත් අපිට කතා කරගන්න පුළුවන්. එතකොට දැන් අර කමඨහන වෙනද කතා වල කළා වගේ දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන කියන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට ටිකක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමඨහනක් ගන්නවා. කාටත් පුළුවන් නේද ආනාපාන සති කමඨහන. මොකද ආනාපාන සති කමඨහන හරිම ආනිසංසදායක කමඨහන. අපි කියමු සමත කමඨහනකින් යන්න තියෙන ඉහළම තැන දක්වා යන්න පුළුවන් කමඨහන ආනාපාන සතිය. අනිත් කමඨහන් කීපෙකුත් තියෙන්නේ බොහොම ටිකයි තියෙන්නේ. ගොඩාක් කමඨහන් සමත කමඨහන් අතර තිබ්බට ගොඩාක් කියවෙන මගට මගට විතරයි යන්න පුළුවන්. එතකොට ඊගාවට හැම බෝසතාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උපයෝගී කරගන්න කමඨහන්. හැම කමඨහනක්ම අනිත් ඒවා විතර්ක වලින් තමයි හිත සමාධි කරගන්න තියෙන්නේ ඒක වෙහසක් හරියට රිටේ රිටේ බලෙන් ඔරුව නතර කරගන්න බෝට්ටු නතර කරගන්නවා වගේ තව විතර්කයක බලකින් තමයි කමඨහන නතර කරගන්නේ නමුත් ආනාපාන සති කමඨහන විතරක් ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳුවෙන්ම හිත සංසිඳ වෙන කමඨහන දැන් අපි කියන්නේ ඕනම කමඨහනක් අනිත් ඒවා අතරින් තව විතරකයක් ගන්න වෙනවා. දැන් මෛත්‍රී භාවනාව කියන්නේ අපි අනිත් විතරක අතහරින සියලු සත්‍යම දුක්ඛිතව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා වෙන විතරකයක් ගන්නවා. නමුත් ආනාපාන සතියේ නරක දේ අතහරින්න හොඳ කියලා විතරකයක් ගන්නෑ. ඒ නිසා මේ කමඨහන වේගවත්, ඉතාමත් වේගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ දුවිලි සහිත තියෙන බිමක දූවිලි තියෙන වෙලාවක වැලි පොදක් එහෙම ගියොත් වහාර දූවිලි අතුරුදහන් කරනවා. එතකොට කාලයක් ගන්න එකට. ඒ වගේ මේ විතර්ක සහගත මනස ආනාපාන සති කමටහන් වහා විතර්ක සංසිඳනවා. ලොකුම කෙලස් ටික අපේ තියෙන ඔන්න හිතේ හිතේ කතා කරන ගතිය තියෙන අපිට. ඔන්න ඕකුවේ හරහා තමයි ඔක්කොම ටික පටලලා එන්නේ. අනිත් දේවල් තියෙනවා. නමුත් මේ සිතේ විසිරුණුකම තමයි ලොකුම නීවරණය. ඉතින් ඒ ටික දුරු වෙන තමයි දැන් සමත කියන එකේ තේරුම කියලා තියෙනනේ. අපි සමත මණ්ඩලයකට යනවා කියන ඇවිස්සිච්ච රණ්ඩු වෙච්ච දෙයක් සංසිඳනකට. ඒ වගේ හිත ඇවිස්සලා විසිරලා තියෙන සිත අපේ සංසිඳවන්න උපයෝගී කරගන්න කමටහනට තමයි සමත කමටහන කියලා කියන්නේ. ඒ නිසා අපි ආනාපාන සති කමටහන වඩමු දැන් මේ මොහොතේ ඉඳලා ඊට පස්සේ ඒ කමඨහන වඩනකොට හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඇත්තටම ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ ඔහේ ඕනෑවට පවට කළාට. අර අර අර කම්මලේ මයින්හම හදින මිනිස්සු ඔය මයින්හව අදිනවා වගේ මේ උසම පාරේ හැට මෙහාට වෙනවා දැක්කට හරියන්නේ නැහැ. එහෙම හිතියට වෙන්නේ නැහැ. මේකෙදී අර මං කියේ සති නිමිත්ත හිත තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස වෙන බව නෝනේ දනවා ඒකෙදිත් ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණ පූර්ණ නිමිත්තේම අත්විඳිනුත් ඉන්නවා. එතකොටයි හිතට වෙන කොහාටවත් යන්න ඉඩ නැත්තේ. අර මං කියේ ආස්වාසයේ දීර්ඝ නම් දීර්ඝ බව හොඳට දැනෙන්නේ. ප්‍රස්වාසයේ දීර්ඝ නම් දීර්ඝ බව හොඳට දැනෙන්නේ. ආස්වාසේ ලුහුඩු නම් ඒ බවක් දන්නවා. ප්‍රස්වාසේ ලුහුඩු නම් ඒ බව දන්නවා. මෙනෙහි කරන නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාස කය පුරාවටම දැනුම් සහිතවයි ඉන්නේ. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාසය අනුව ගිහිල්ලා නැහැ කියන ටික කරන්නේ සතිනෙ මෙතන ආස්තිය ගැන හෝ තොල් දෙක ගැන තියෙන දැනුම. ඒ දැනුමින් ඉදීමින් ආස්වාස ප්‍රස්වාසය දන්නවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය විතරක් අහු වෙනවා නම් නාසය හෝ තොල් දෙක ගැන තමන් ගාව හිත තියාගෙන ඉන්න නිමිත්ත නැතුව ආස්වාස ප්‍රස්වාසය විතරක් අහු වෙනවා නම් ඒක වැරදි කියලා දකින්න. තොල් දෙක තියෙන තැන නැත නාසය තියෙන තැන හොඳට තේරෙනවා දැනුම් සහිත වෙන්නේ නමුත් ආස්වාස ප්‍රස්වාසය තේරෙන්නේ නැත්තම් ඒත් දැන් මේ කමටහන වැඩෙන්නේ නැහැ වැරදි කියලා දැනගන්න. ආස්වාස ප්‍රස්වාස දෙකම අහු වෙන්න එක එක විතරකවල සිහි වෙන ඒවා නම් ඉන්නේ ඒත් දැන් කමටහන වැඩෙන්නේ එතකොට ආස්වාස ප්‍රස්වාස පිළිබඳ දැනුමක් තියෙනවා සති නිමිත්ත පිළිබඳ දැනුමක් තියෙනවා කියන තැනකින් හොඳට දැනුම් සහිතවම ඉන්න. එහෙම ඉන්නකොට සිත අහකට යයි. අහකට ගියොත් එක එක දේවල් කිසි දෙයක් මෙනෙහි කරන්න බෑ. මේ ආනාපාන සතිය වඩන කාලෙදී තමන්ට ශබ්ද ඇහෙන්න පුළුවන්. ඇඟට කයට නොයෙක් ස්පර්ශ දැනෙන්න පුළුවන්. ඒව නොසලකා හැරලා තමන් කරන වැඩේ කරගෙන යන මොහොතකට ඒකට හිත ගිය ක්ෂණික වේගෙන් කොහොමද තමන්ගේ කමටහන්ට ගන්න. කියන කෙටිම ක්‍රමය තමයි ඒව මෙනෙහි කර කර ඉන්නවත් නෑ මේ සමතේට යද්දී. සමතකමට නොවදද්දී. ඒව ඔක්කොම නොසලකා හැරලා කමටහනටම ආපහු සති නිමිත්තටම ඇවිල්ලා 100න් අස්වාස ප්‍රස්වාසයේ ඉන්නවා. ආපහු හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. මාර්ගය මාරුවට මේ සති නිමිත්තයි ආස්වාස ප්‍රස්වාසයයි දෙක දන්නවා. මාර්ග මාර්ග තුනට හරියට එකටම කරනවා වගේ තමන්ට තේරෙනවා. ওই විදිහට ඉඳගෙන ඉන්නකොට කරන්න. ඊට පස්සේ අපහසු නම් අපහසු වෙන හිමින්ම නැගිටින්න. නැගිටලා මේ එජී කැල්ල තියාගන්න සක්මන් කරන්න. ඈ ඉඩ මදි නම් මැදින් දෙකට බෙදාගෙන මේ පැත්තට දෙන්න පුළුවන් එහා පැත්තට දෙන්න පුළුවන් නේද? එතකොට ටිකක් වෙලා අර ආනාපාන සතියේත් අපි හිත තබා ගත්තා වගේ තොල් දෙක ගාව නාසිකාග්‍රේ ගාව දැන් ආනාපාන ඒ කියන්නේ අස්වාස ප්‍රස්වාසයේ සිහිය නැහැ මේ සක්මන් කරනකොට. නමුත් ඒ තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රේ ගාව දැනුම් තියාගෙන ඉදිරියට යනවා ආපහු වෙනවා. තව දුරටත් ඕන්නම් අර මං කිව්වේ ඇහැට පෙනෙන දේ නිම්මක් වශයෙන් නොගෙන අඩිය තියනකොට කකුල පය කකුල පොළවේ හැපෙන තැන අරමුණු කරලා ඒ ගතිය අරමුණු කරලා පටවි කියලා හිතනවා. අර පෙනෙන දේවල් මොකක් මොකෝකටවත් පටවි කිව්ව නෙමෙයි. අර මෙහෙම කළා දැනෙනකොට දැන් ඇහැට පෙනෙන මිම්මට මුකුත් නොකර මේ ස්පර්ශ වෙන ගතිය බලලා පටිවි කියලා මොකද කය කය පොට්ටබ්බයක් කියන එක මේ පට වෙනවත් ස්පර්ශ වෙන කෙනෙම කය අපි අර කියන්නේ චිත්‍රය තියෙන තැනක විද්‍යාලුවොත් මෙතන විද්‍ය මිසක චිත්‍ර නෙමෙයි කියලා ඒ වගේ දැන් පේන තැනක මෙහෙම අඩිය තියෙනකොට ඒ පටිවිය මිසක හැපෙන්නේ පේන දෙයම නෙමෙයි. එතකොට ඒ විදිහට අඩියක් අඩියක් ගන්න පටිවි පටිවි පටිවි කියලා හිතනවා. ඒ විදිහට හිතමින් ටිකක් කරලා සක්මන් කරනවා. නැත්නම් සතිය මෙතන තියාගෙන සක්මන් කරනවා. ඒත් අපහසු නම් ඒක සිවුම් බව අපහසු නම් සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියන හිත හිතමින් සක්මන් කරනවා. එතකොට එහෙම ටිකක් සක්මන් කරලා ආයෙත් ඉඳගෙන ආනාපාන සතිය වඩනවා. එක තියක් කරන්න අද දවසේදී. මොකද්ද? ඕගොල්ලෝ මේ එකම කමටහනක් කියලා සීමා වෙන්න එපා. අද දවසේ ඕගොල්ලෝ තමන්ගේ මනස තමන්ගේ පාලනය තුල තියාගන්න. එච්චරයි ඕනේ. ඒ කියන්නේ එක එක දේවල් සිහි වෙන්න පෙර නොයෙක් නොයෙක් විතර්කෙන්න පෙර තමන් හැම වෙලාවෙම කුසල මනසිකාරයකින් කුමන වැඩක් කරද්දිත් යන්තියෙද්දිත් හැම වෙලාවෙම මතක් කළා මේක කරන්න ඕනේ. සියලු සත්‍යෝනි දුක්ඛිතා නිරෝගිතා සුවපත්ත්වා කියන තැනකින් හරි හිත හිතා ඉන්නේ. එතකොට මුළු දවසේම වෙන ගේහන සිත කුම්මන විතර්කයක් ආවා. ඒ එකකවත් හරි වැරදි බලන්නේ නැහැ. ඒ එකක්වත් විස්තර වෙන්න දිගට යන්න දෙන්නේ නැහැ. පරණ පුරුද්දට සිහි වෙනකොට ශනිකව නැහැ. මේක සිහි කරන්න ගියොත් පන්සලේ වැඩක් නැහැ, පූර්යයන් ඇල්ලෙත් නැහැ වගේ එකක් වෙනවා. නේද? දැන් මෙතන ඉඳගෙන ගෙදර එක සීකරු ගෙදර දේ කරන්නත් බෑ. මෙතන කරන දෙයට ඉඩ නැහැ. තේරුණා? ඒ නිසා ඒ සිහියුම ශනික එක අතුළු මේ අතහැරලා කුසල විතර්කයකට එන්න හැම වෙලාවෙම වෙන දෙයක් හිතීමට මේ ටික නැත්තම් කියන අදහස ඇතුව බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කුමන කමඨහනක් හෝ වාසුමාවට අරගෙන හිතින් හිත හිත හිත හිත ඉන්නවා. Taman හොඳට දැක ගන්න මේ ටික මම නොකොලොත් මේ ටික මේ සිහි ටිකේ මත හැදින් මට එක එක දේවල් හිතේ. ඒ හිතීමම මේ සීලයට බාධාවා. ඒ හිතීමම නීවරණ ධර්මයන්ගේ මිදීමට බාධාවා කියලා දන්නවා. ඒ නිසා අපි අද අපේ ගෙදරට හොරු පණිත් දන්නේ නැහැ කියලා පහින් ඉස්සෙල්ලා අපි රැකගෙන ආරක්ෂා කරන්නේ නේ. ඒ වගේ කෙලෙස් සහගත විචාරක එන්න කලින් මෙහෙම නොකොලොත් ආරක්ෂා නොකොලොත් එනවා එන්න පුළුවන් කියන කමින් ඉස්සෙල්ලා තමන්ගේ ගෘහය ආරක්ෂා කරගන්න නිවස ආරක්ෂා කරගන්න හොඳයි එතකොට එහෙනම් දැන් අපි ටිකක් ඒ විදිහට භාවනා කරමු එතකොට දවල්ට භාවනා කරන්න එකේ ප්‍රශ්න ගැටලු තිබුණොත් අහන්න එක තැනක ඉන්නකොට ආනාපාන සතිය වඩන හැටි තේරුණා නේද? හරි. ඒකේ මොන හරි දැනගන්න තියෙද්ද? ආනාපාන සති කමටන්නේ දැන් හදිසි කරනකොට ප්‍රශ්න ඇති වුණොත් අපි පස්සේ කතා කරමු දැන් තේරුණානේ. හරි. ඊට පස්සේ අපහසුයි නම් එපා වෙනකම් ඉන්න එපා. මේ නැගිට සති නිමිතිල තියාගෙන එහා පැත්තට ගියා. ටිකක් සක්මන් කෙරුවා. සක්මන් කළා ඉවර වෙලා ආයෙත් ඉඳගත්තා. කකුල් කැක්කම හැදෙද්දි කාගෙන සමාධිය ඇති කරගන්න ඕනේ කියලා ඉතාලම තපසින් කොහොම හරි ඉඳ ගන්න එපා. එහෙම වුණේ පැය ගානකවත් ඉන්න පුළුවන් කිසි අපහසුවකින් තොරව තැනකට එන්න අපි. අද එකපාරටම පැයක්ම ඉන්න ඕනේ කියලා හදන්න එපා. තේරුමක් නැහැ. එතකොට භාවනාවට අමතරව අර වෙනම වීර්යයක් දරන්න වෙනවා අර වේදනාව මේක කරගෙන ඉන්න. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නිදුකින් අපහසෙන් සතුටින් මේ ප්‍රතිපදාව වඩන්නේ. මණ්ඩපීය මෙතන වික්‍රම ප්‍රඥාචර්ය මහණෙනි මේ ප්‍රඥාචර්ය මිහිරි පැනක් වගේ කියලා දෙනවා. මේ මුල් ටික විතර යමාව හැමදාම මේ මට්ටම නැහැ. ඉස්සරහට යනකොට හිත කය දෙකම පුදුම මිහිරි මට්ටමකට මිහිරි තැනකට එනවා. ඉතින් මේ මුල් ටික හරියට කරන්න. කෙටියෙන් ගත්තාම ආනාපාන සතිය කියන්නේ කුසල මනසිකාරය, බුදු ගුණ අසුදය, මරණය මෛත්‍රිය කුමන හෝ කමඨනාගත කුසල මනසිකාරය කෝ ඔක්කොම නෙක්කම සහගත විතරක මේ ටිකෙන් මනස සන්නත්ව නොවුනොත් මනසේ මේ මට්ටම මේ වටපිටාව තියා නොගත්තොත් අකුසල සහගත සිතුවිලි උපදිනවා උපදින්න පුළුවන් කියන ක්‍රම හොඳට මතක තියාගන්න. තියාගෙන එතකොට තමන් හැම වෙලාවෙම ඉදිරිපත් වෙලා ඉන්න. විතර්කයක් ඇති වුණාට පස්සේ ඒක නැති කරන එක අපහසුයි සමහර විටක. රාග සිතුවිල්ලක් ඇති වුණොත් ඒක නැති කරන එක හරි අපහසුයි නැති කෙරුවත් හිතට වෙහෙසක්. නමුත් හිත මේ වගේ කුසල ධර්මයක හිටියාම උපදින්නේම නැහැ. අපහසුකෙන්තරම කුසලයේ වැඩෙනවා අකුසලයෙන් කුසලයෙන්. ඒ නිසා හැම වෙලාවෙම හිත අද දවසේ කරන්න බලන්න ලොකු වෙනසක් ඕගොල්ලන්ට තේරෙයි. භාවනාව කියලා පැයකට පැය භාගයකින් ඉඳගෙන ඉන්න ටිකකට එහෙම නෙමෙයි ඈ. ඔයගොල්ලෝ දවස් හතරක් භාවනා කරනවා අද දවසම භාවනා කරනවා කියලා නෑ. එහෙම කරන්නේ නෑ අපි. පැය දෙකක් විතර තියෙන්නේ 11 විතර මේ පැය දෙක විතර විතර කරගන්න. අවස්ථරි භාවනා කරනවා කියන එක කොල්ලෙන් අයින් කරන්නේ. එක දවසවල භාවනා කරලා කියන එක කුලිය අයින් කරන්න අපේ ජීවිතේ ගන්නෙත් නැහැ. අනිත් වෙනලු පැය දෙකයි තියෙන්නේ. පැය දෙක හිර වෙලා ඉන්න ඕනේ. ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. හිටගෙන ඉන්නවා කියලා එකක් නැහැ. පහසු ඉරියව්වක්. ඉඳගෙන ඉන්න එකෙත් ඔයගලන්ට පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. හැබැයි හිතගෙන අවධානය තියන්න. හිතේදී Taman ඉඩක් දෙන්නම එපා. එතන නැවත නැවත අවධානය කරන තමන් ඉදිරිපත් වෙලා ඉන්න හැම වෙලාවෙම අතරක් නැතුවම කුසල මනසිකාරය. ආනාපාන සතිය වේවා ඒකෙන් නැගිට්ටාම හෝ වේවා කුසල මනසිකාරයකමයි ඉන්නේ. ඔයගලන්ට උදේවරුේ මේ ටික මම කියන එක කරන්න පුළුවන් හවස් වරු වෙනකොට ලොකු වෙනසක් තියෙනවා. හරිද? එච්චර ප්‍රතිඵලයි හැබැයි අඛණ්ඩව ඒක කරන්න දක්ෂ වෙන්නයි ඕනේ. තමන්ට අකුසල විචාරකයක් එන්න කලින් නිතරම ඒ ටිකේමයි ඉන්නේ. ඒ ටිකේමයි ඉන්නේ. හරි ඒ විදිහට අපි භවනා කරමු. ආනාපාන සතිය ඔය හිතල වඩන හින්දා එහෙම වෙන්නේ. ඔළුව තද වෙනකොට කියන්නේ හිතල හුස්ම ගන්න හින්දා. ඒකට තියෙන එකම දේ තමයි ආනාපාන සතිය හිතල අස්වාස කරන්න එපා හිතල ප්‍රස්වාස කරන්න එපා ඔය ලක්ෂණේ ඕකමයි එකේ මේ ඔළුව තද වෙන එකේ ප්‍රධානම ලක්ෂණය තමයි අස්වාස ප්‍රස්වාස හිතල ගන්න එක ඒකෙදි අර මම මතක් කරලා තේරුණා දන්නේ තොල් දෙක ළඟ හිත තබාගෙන තොල් දෙක ගැන හුදුණු දැනුමින් හිතට අහුවෙලා තියෙන තොල හරි නාසය හරි විතරයි ආස්වාද ප්‍රස්වාස ස්වභාවිකව ජීවිතයේ හුස්ම ගන්න බව ගැනෙන බව තියෙනවනේ ගන්නව නෙමෙයි ගැනෙන බව ගැනෙන බව විතරක් දන්නවා කියන තැනකින් ඉන්න ප්‍රයෝගය හිත ටක් ගාලා අඩිනවා. කළා බලන්න. මොකද ඔබ හොඳ අත්දැකීම් කෙනෙකුගේ ඔළුව තද වෙනවා අපහසුයි කියන එකක් කියනවනම් ශනිකව යා අස්වාස ප්‍රස්වාසය තුල ඉන්නේ කියන්නේ. එතකොට මේ කය දරත වෙනවා කියන කීදේමයි වෙන්නේ. හුස්ම ගන්න එපා කවුරුවත්. ස්වභාවිකව කයේ සිද්ධිය විතරක් සිහි කරනවා. වෙන සිද්ධියක් තියෙනවා. සති නිමිති ඉන්නකොට ඕගොල්ලන්ට ප්‍රධානව හිතට අහු වෙලා තියෙන ආනාපාන සතිය නෙමෙයි. තොල් දෙක හරි නාසය හරි. අප්‍රධානව තේරෙන ආස්වාස ප්‍රස්වාස වෙන බව කරනවා නෙමෙයි ජීවිතේ පවතින වෙන හුස්ම පාර ක්‍රියාවලිය දැයෙනවා. ඒ විදිහට ඉන්නකොට පූර්ණ අවධානයෙන් ඉන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ මට සිලුටුවට අහු වෙන්නේ. වා පහසුකම් ශනිකව දුර වෙනවා. ටිකක් වෙලා කරනකොට පුදුම විදිහට සැහැල්ලුවක් ඇති වෙනවා. හරියට මේක කරන්න පුළුවන් නම් එක පැයක් දෙකක් ඇතුළත සම්පූර්ණ වෙනස්කම දැනෙනවා. ජීවිතේම වෙනස් වෙනවා. ආ ගොඩාක් කල් යන්නේ. හරියට කරන්න බලන්න. හරි. එතකොට භවනා කරන්න කලින් සාමාන්‍යයෙන් භවනා දැන් මෙතනදී ඕනේ දැන් මම භවනා පන්ති කරනවා නේ මේ කීප එක එකට. නමුත් සාමාන්‍යයෙන් අපි බුදුදහමේ තහනම් හරිනම් සිල් දෙන්න සිල් ඉල්ලන්නේ නැතුව අපි අද සම්ප්‍රදායට දුන්නට පන්සිල් වුණත් අටසිල් වුණත් ඉල්ලුවොත් තමයි දෙන්නේ කියලා කියන බුදුරජාණන් වහන්සේ. එහෙම නැතිනම් මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ සටිත් මහ රහතන් වහන්සේ ඔය වගේ සිල් දෙනවා. සිල් දෙන අය සිල් රකින්නේ. ආපහු ගිහලා මාළු වලනවා. එහෙම ඊට පස්සේ දොස් කියන සිල් ඉල්ලන්නේ නැති කට්ටිය සිල් දෙන්නේ ඇයි කියලා. ඒ අය රකින්නේ නැහැ කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන සිල්ලුව දෙන්නේ කියලා. නමුත් අපි අද සම්ප්‍රදායකට ඉල්ලන්නේ නැහැ දෙනවා. ඒ වගේ කමඨහන ඉල්ලුවොත් තමයි දෙන්නේ කියලා තියෙනවා. කමඨහන ඉල්ලන ගාතාවක් වෙන එක දන්නවනේ. ඒක ඉගෙනගෙන තියාගන්න අද නැති වුණාට කමන්නේ. අපි පස්සේ දවල් වෙලා ලියගමු. කියන්නේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨාන යාචාමි ဒုတိယံ පුබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨාන යාචාමි තත්‍යං පිබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨාන යාචාම් කියලා ඉල්ලන්න ඕනේ. එතකොට ස්වාමීනි මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨහනක් දෙන්න. දෙවනෝද ස්වාමීනි මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨහනක් දෙන්න. තුන්වෙනිද ස්වාමීන් මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨහනක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට තමයි ඔය කුමන හෝ කමඨහනක් කතා කරලා දෙන්නේ. ඒකත් අපි ওই පොයට ගියාම සිල් ඉල්ලන්නේ. ඒ විදිහට එහෙම කළාම තමයි කමඨහනක් දෙන්න සුදුසු දෙන්නේ. නමුත් ඒක දැනගෙන තියාගන්න ඕන. මගේ එහෙම ඕනේ නැහැ. නමුත් කොතනකද හරි ගියාම අපි අපේ ජීවිත හැමපැත්ත මොකාටවත් කියන අඩුවක් තියෙනවා හොඳට. ඈ හැමපැත්තම මුදලා ගන්නවා. ඊට පස්සේ අපි භාවනා කරන්න කලින් මෙහෙම එකක් තියෙනවා. අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඇත්තටම බොහෝම නිහඬ ජීවිතයක් වෙන්න පුළුවන්. ලොකු අධිගමයක් ලබලා තියෙන්න පුළුවන්. නමුත් අපි බලන්නේ සමහර ගොඩක් පිටපොත්තෙන් විතරයි. අයියෝ මේ ඊනාවේ හැටි කතා කරන හැටි එයාට කොහෙද මාර්ගඵලයක් වගේ තැනකින් අපි කියන්න හෝ හිතෙන්න පුළුවන්. එපමණ පුරුතාරිය උපවාදය. අපිට ධහම ලැබෙන්නේ ලැබෙන්නේ අපි නොදන්නා වෙන්න පුළුවන්. ඒ ඒ එතකොට කම්මාවරණ කියලා මේ ආවරණ ධර්මයක් එනවා. එතකොට මේ ධහම අවබෝධ නොවෙන්න ක්‍රම කීපයක් තියෙනවා. කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ කියලා. එතකොට මේ මේ ආර්ය උපවාදයේත් එකක්. ඒ නිසා සසර දිව්ව ආර්ය උපවාදයක් තියෙනවා නම් ඒකට සමාව අරගෙන නැත්නම් ඒත් අද වෙන්නේ. ඒක මේක තියෙන ධර්මතාවය අපිට පේන්නේ. ඒ හින්දා අපි භවනා කරන්න කලින් බුද්ධ ආදී මේ රත්නත්‍රේනොත් වැඩි හිටි ගුරුවරයන්, කල්යාණ මිත්‍රයන්ගේ සමාව අරගෙන තමයි භවනා කරන්නේ. එතකොට ඕක තමයි භවනා පූර්ව කෘත්‍ය කියලා ওই ටික අනිවාර්යෙන් කළ යුතුයි. මම දැනට ඒ ටික කටින් පොඩ්ඩක් කියවන්නම් ඕගොල්ලෝ කියන්න. පස්සේ හැමදාම එහෙම සම්ප්‍රදායිකව කියවන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මේ මේ වචන මොන්නේ ඒ අර්ථය ලැබෙන විදිහට භාවනා කරන්න කලින් දවස පුරාම ඉඳගන්න ඉඳගන්න වාරයක් ගන්න ඕනේ මේ උදේ පටන් ගත්තාම පටන් ගන්න වෙලාවදී ඉස්සෙල්ලාම ඒ ටික කියලා හිතින් වන්දනා කරලා වැඩි හිටියන්ට කෙලෙහි ගුණ සැලකීමකුත් වෙනවනේ. තමයි පටන් ගන්නෙ. ආ මේවා කියන සාදු කියන්න පුළුවන්. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මේ හිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන හෝ උතුම් වූ බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණේ නම් ඒ සියලු වැරදි වලට තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා සියලුම ආර්ය උත්තමයන් වහන්සේලාගෙන්ද වැඩිහිටි ගුරුවරයන්ගෙන්ද මට සමාව ලැබේවා උතුම් තුනුරුවන්ට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා යම් කිසි කෙනෙක් මට වරදක් කර ඇතනම් ඒ සියලු දෙනාටම මමද සමාව දෙමි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා හොඳයි සාදු ඔය අර්ථය ඇතු ඊට වඩා තුනුරුවන්ගෙන් ආචාර්යවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් සියලු දෙනාගෙන් මේ හිත කය වචනයන් තුන්දොරින් දැන හෝ නොදැන හෝ යම් කිසි ප්‍රමාද දෝෂ වර්ධක් වල තියෙනවා අතීතයේදී දැනුත් අනාගතයේදී වේන ඒ සියලු වැරදි වලට මේ සිල් දනාගෙන්ම සමාව ලැබේවා කියලා ඉල්ලනවා දවසේ තුන්වරට මගේ ජීවිතය පූජා කරන පූජා වේවත් කියලා අදිෂ්ඨාන කරනවා මට යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ අය කෙරෙහි මගේ හිතේ පටිඝයක් අගාධයක් වෛරයක් මම බඳගෙන නැහැ ඒ අයටද මම සමාව දෙනවා කියලා හිත නිදහස් කරගන්නවා හරිද නිදහස් කරගත්තාම තමයි බාහිර නිදහස් දැන් තමන්ගේ මනස සුදුසුයි කම්පණක් වරන්නේ ඔය අර්ථය ඇති වෙන්නේ වචන ටික නැති වෙන්න පුළුවන්. ඔය අර්ථය හිතන විදිහට හැමදාම ගෙදරකදී වුණා. දවසට එක වතාවක් ඉස්සෙල්ලා භාවනා කරනකොට පටන් ගන්න. අරගෙන ඊට පස්සේ කරන්න. දැන් ওই විදිහට හිතෙන් තුන්වන්ට වන්දනා කරලා එහෙනම් භාවනා කරන්න. අපි මම 10 මාත් විතර ගානකට යනවා. ආපහු එක එකමාරට විතර මම එනවා. ආවම අපි මේ තියෙන ප්‍රශ්න ආපහු කතා කරමු. භාවනා කරනවා කියලා අපි කරන්නේ අද ටික රකින්න එක. එක පැත්ත හැතිලා ඉන්නේ හැම වෙලාවෙම Taman ඉදිරිපත් වෙලාමයි ඉන්නේ. එන විතරකයන් අනිත්‍ය බලන්න බලන්න ඉන්න එපා. ආවොත් ඒකට ප්‍රතික්‍රියා දක්වන එක වෙනම එකක්. Taman කුසල මනසිකාරයකමයි ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට වෙනම සක්මන් කරනකොට වෙනවා. ওই ටික තු වමනාවෙන්ම කරන්න. විශේෂ වෙනසක් නැකල බලන්න. හැමදාම අපි භාවනා කරනවා කියලා විහිළුන කර කර ඉන්නේ. හරියටම කරලා බලන්න. මොකද්ද වෙන්නේ කියන එක නේ. හොඳයි තේරුම් ගන්න. ධර්මය වුණත් කියලා දෙනකොට කියලා දෙන්න කියන්නේ ඒ චරිතය අනුව දැන් අපි පොදුවේ ධර්ම දේශනා කළාට ධර්මයක් නැත්නම් භවනා ක්‍රමයක් කියලා දෙනකොට මේ ඒ ඒ චරිතයට අනුව තමයි කියලා දෙන්නේ. කියන්නේ ඒ යන ගම මාර්ගයට අනුව. ඉතින් මේ එතකොට එයාට අල්ලගන්න පහසුයි. ඉක්මනට ප්‍රකට වෙනවා කියලා කාරණා. ඊට අමතරව මේ දැන් ඔය අපි ඉඳගෙන ඉන්නකොට ඔය කමටහන. අනෙත් වෙලාවේදී අපි උත්සාහවත් වෙන්න ඕනේ හිත රැකගෙන. කටයුතු කරන්න අර වැඩ කටයුතු කරද්දී ඒකෙදී මේ ලොකු කමටහනක් නෙමෙයි පොඩි කමටහනක් අරගෙන මේ නිකන් අපේ හිතෙන් මතුරුනවා කියලා කියන්නේ හිතෙන් ඇතුළතින් ඒක මෙනෙහි කරමින් වැඩ කටයුතු කරන්න හුරු වෙන්න ඕනේ එතකොට තමයි ඉඳගෙන අපිට යම් කරන භාවනාවක් අපහසු නැත්තේ එක තැනක ඉඳගෙන අපි මේ වගේ භවනාවක් කරනකොට ඒක පහසුයි. එදිනෙදා ජීවිතයේ ආයතන පරිහරණය කරද්දී සිහිනුවණින් කටයුතු කරන එකට උපකාරයක්. එදිනෙදා ජීවිතයේ සිහිනුවණින් කටයුතු කරන එක ටික ටික උත්සාහවත් වෙන්න වෙන්නේ එක තැනක ඉඳගෙන කටයුතු කරන එක පහසුයි. මේ ධර්මතා දෙක වුණුන්ට උපකාරීව පවතින. එතකොට මේ දැන් ඔය ඔය මෙනෙහි කරන එකත් එක්තරා මට්ටමක ඔය විදර්ශනාව. විදර්ශනාවක් වුණාට මේ ලෝකෝත්තර මාර්ගයට සාපේක්ෂව ඊට පස්සේ ਉਹ ඔක්කොම සමතේ ගන්නට වැටෙනවා. එතන සීල සමාධි ප්‍රඥා කියලා ওই ත්‍රි ශික්ෂාවම තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය බැලීම අනිත්‍ය බැලීම විදර්ශනාවක් ඔය දැන් ඔය මට්ටමේදී. එතකොට ඔය මට්ටමේ රළු කෙලෙසිය දුරු කරනවා. දුරු කරනවා කියන්නේ දැන් දරුවෙක් කියලා ගෙදර කියලා සිහි වෙනකොටම අපි එක විතර්කයකට හඳුනන අනිත්‍ය බලනකොට ඒ විතර්කය ඇත්ත වෙලා බාහිර කෙනෙක් දකිනවා කියන කාරණාව නැති වෙනවා. මොකද ඒ විතර්කය ඇත්ත වුණොත් එක තැනකින් නතර වෙන්නේ. ගෙදර කියලා දැක්කොත් එතනින් නතර වෙන්නේ. ඊට පස්සේ එක තැනකින් රැවටිච්ච කෙනා බොහෝ වාර ගන්නක් රැවටීම අරගෙන ඊට පස්සේ ගෙදර කියලා සිහි වුණොත් ඊට පස්සේ දැන් ගෙදර කවුරු ඇවිල්ලාද දන්නේ නැහැ. ළමයි ටික මොනවා කරනවද දන්නේ නැහැ. මං දොරවල් ආවෙත් නැහැ. ඔහොම ඔහොම ගුඩු දුරකට අරගෙන යනවා. නමුත් අර ඔක්කොම ටික ඉවරයි අර එක විතරකේ. ඇත්තටම අපි හැම කෙනාගේම ජීවිතයේ අර කතාවක් තියෙන සින් කතාවක් මේ ඉදිකට තුඩක් උඩ මහමීරු පර්වතයක් තියෙනවා කියලා සින් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ තරම් අනන්ත පරිමාණ ජරා මරණ දුක තියෙන එක් චිත්තක්ෂණයකින් මරණාසන්න මොහොතේ උපදින අන්තිම සිතුවිල්ල අනිත්‍ය බලා ගන්න බැරි වෙච්ච නිසා මේ තරම් මේ දුකක් අපි විඳින්නේ. එතකොට ඒ සිතුවිලි මාත්‍රේ අනිත්‍ය බලා ගන්න පුළුවන් වුණා නම් මේ මේ මුළු ගමනම ඉවරයි. නමුත් ඒක බලා ගන්නවා කියන එක පුරුදු පුහුණු නොකළ කෙනෙකුට එතෙන්දී අල්ල ගන්නවා කියන එක වෙන්නේ. දැන් භවනා කළාම ඒ දහම යොදාගෙන තිබුණාම ඒකේ ආනිසංස ටික තමයි පෙන්වන්නේ දැන් මේ සිත කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදීමට අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දෙඩි ගිලන් වෙච්ච වෙලාවක, රෝගී වෙච්ච වෙලාවක. ඊට පස්සේ ඒ රෝගී දුර එක්කම මෙයාට ආශ්‍රයන්ගෙනුත් හිත මිදෙනවා. මොකද රෝගී වෙලා ඉන්න වෙලාවේදී මනස භවංග මට්ටම හරි දුර්වලයි කියනවා. එතකොට ඒක එකක්. ඊට පස්සේ බණ අහන වෙලාවේදී ඊට පස්සේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන වෙලාවට <laughs> ඒ කියන්නේ කෙනෙක් දැඩි ගිලන් වෙලා රෝගී වෙලා ඉන්න වෙලා ඉන්නකොට එයාට ගොඩ දේවල් හිතන්න කියන කරන්න බෑ. භවංගමට උඳුරල කියන ඒ රෝගය සුව වීමත් එක්කම හිත ආශ්‍රයෙන් ගිය මෙතන ඒකට කියන රෝග සමසි කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා ජීවිතින්ද්‍රිය විදීමත් එක්ක මරණයත් එක්කම අන්තිම මොහොතේ අන්තිම සිතේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. එතකොට එයාගේ ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකටම වෙනවා. ඒකට කියනවා ජීවිත සමස්ත කියලා. එතකොට ඒ වගේ පුළුවන් වෙන්නේ මේ වගේ පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට. ඒක අපි දන්නේ මේ වගේ දහමක් හිත හිත ඇත්ත බලමින් නුවණින් ඉන්නකොට අපේ නුවණ ඇතුළෙන් වැඩෙනවා. මේකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. ඔකට හොඳ කතාවක් තමයි පිටකේ. උත්තර ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් හොඳට බණ අහලා බුදුරජාණන් වහන්සේ කාලේ බණ අහලා භාවනා කරනවා. භාවනා කළා කළා අවුරුදු 25ක් අසුරු සෙනක් ගහන මොහොතකද චිත්ත සමතයක් ලැබුණේ නැහැ. එයාට. ඊට පස්සේ හිත හරිම දුකයි දැන් කල්පනා කරනවා දැන් බොහෝ කාලයක් පැවිදි වෙලා දැන් මට අපෝ ගිහි වෙන්නත් බෑ එපාර එයා මොකද කරන්නේ කෙස් කවුල් බලන දැලි පිහිය හොඳට මොහොත තියනවා තනියම බෙල්ල කපාගෙන මේ ජීවිතය නැති කරගෙන මට මේ ජීවිතයෙන් තේරුමක් නැහැ මේ මම අබහුවේ කෙනෙක්ද කොහෙද මෙච්චර උසාවත් වෙලා ඉතින් ඒකේ පෙන්වන අච්චන සංගත මත්තම් අපි අසුරුසනක් ගන්න පමණකුත් මේ මේ චිත්ත සමතයක් ලැබුණේ නැහැ කියලා. අර දැලිපිහිය ගාන ටිකට ඒකේ හිත කොහාටවත් නැතු ඒක දිහා බලාගෙන උට එකපාරට නිවරණ දරුව දුරු වුණා. දුරු වෙනවත් එක්ක මේ ඇත්ත දැකලා එවලෙම ආශ්‍ර හැබැයි මේ සමාධි වීමත් එක්කම දැන් යටි මොහු කරලා තියෙන හොඳට එවලෙම අරිහත්ත්වයට දැක්කම ආශ්‍රයක් මිශය වුණා. සියලුම ආශ්‍රය ධර්ම. ඊට පස්සේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන මේ ධර්මයන්ගේ සුධර්මතාවය බලන්න අවුරුදු 25ක් තිස්සේ මම අසුරු තැනක් ගන්න පවුණු පොදු මේ චේතෝ සමතයක් ලැබ කෙනෙක් නෙමෙයි. නමුත් මේ ධර්මයේ සඳහා මම උත්සාහය අතහැරියේ නෑ. මේ ඒ මම ජීවිතේ නැති කරගන්න කියලා මෙහෙම කරනකොට මට මේ ධර්මයේ සාක්ෂාත් වුණා කියලා. ඒ වගේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියන්නේ යම් කිසි කෙනෙක් බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්වපු ධර්ම මාර්ගයේ ටික ටික හරි ගමන් කරනවා. එයා ජීවිතයේ අන්තිම කාලෙදී හරි මේ විමුක්ති ස්පර්ශ කරනවාමයි කියලා. මොකද මේක බොරුවක් නෙමෙයි. ඊට පස්සේ ඔගලන්ට දැන් ඔහොම කරද්දී ලොකු මේ කාරණාවක් හම්බෙන ඉස්සරහට යනකොට. ඒ කියන්නේ මේ පෙනෙන ඇහෙන දේවල් වල චුට්ටක්වත් බර නැති දැනකට එනවා. මෙහෙම කරද්දී අර අපි කියන්නේ දැන් මේ පෙනෙන දේ නිකන් පිටපොත්තක් විතරමයි කියලා. එහෙම එමත්ම හොඳට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ කවදා කවදාවත් අපි මේ පෙනෙන වස්තුන් එක්ක ජීවත් වෙලා නැහැ කියන කාරණාව එයාට හොඳට තේරෙනවා. කියන්නේ අපි සැප දුක් විඳලා තියෙන්නේ මහ භූතයන්ගෙන් විතරයි කියන කාරණා එදාට තමයි පටවිස්මෙන් නිබ්බින්දති ආපෝස්මෙන් නිබ්බිදි තේජස්මෙන් නිබ්බිදි වායුස්මෙන් නිබ්බිදි සතර මහා ධාතුවේ කලකිරෙනවා නිබ්බින්දින් විරජ්‍යති විරාගා විමුක්ති විමුක්තස්මෙන් විමුක්තමිති ඥානං හොති කියන නෝන පහළ වෙනවා. ඉතින් මේ අද අපිට මේ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ නොදැකීමයි තියෙන එකම ගැටලුව. වෙන මුකුත්ම හිතන්න එපා දැන්. ඔගොල්ලෝ එක තැනක නිෂ්ඨාවට පැමිණෙන්න මේ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ යතහ භූත ස්වභාවය පිරිසිඳ දැකීමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් පෙනෙන දේ පෙනීම මිසක කවදාවත් ඒක අල්ලන්න බෑ. අල්ලන දේ කවදාවත් පේන්නේ කියන එක හොඳට දකින මට්ටමට එන්න ඕනේ. එතකොට ඊට පස්සේ පෙනෙන දේ ඇහෙන දේට සම්බන්ධ නැහැ. ඇහෙන දේ පේන දේට සම්බන්ධ නැහැ. ගඳ සුවඳ දැනෙන දේ පේන දේට සම්බන්ධ නැහැ. කියලා මේ ආයතන ටික වෙන්වීම විතරයි ඕන. ඊට පස්සේ ඒවායේ තත්ත්වාකාරයේ යථාභූත ස්වභාව කියන්නේ රූපයේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ධර්මතා. කියලා දකිනකොට මේ ආධ්‍යාත්මික පැත්ත කියන මේ කයෙන් සම්පූර්ණ නිදහස් වෙලා එතකොට ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරන පුද්ගල භාවයෙන් අයින් වෙලා ඒ ඒ අරමුණත් එක්ක ජීවත් වෙලා අරමුණ හටගන්න නැති වෙනවා කියන තැනකට එනකන් ජීවිතය අරගෙන එනවා. ওই ස්පර්ශ ආයතනේ හයේ ඇත්ත දැකීමටයි සම්මාදිට්ඨිය කියන්නේ. ওই ටික දැනගන්න ඒිට මෙහා උතෙන්ට එන්න ඕනම තැනකින් ඕනම විදිහේ භවනා ක්‍රම හුරු පුරුදු වුණාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි අපිට හිත සමාධි වෙන්න එක එක උපායන් කළාට ඉගෙන ගත්තට ඒකේ ගැටලුවක් නැහැ. නමුත් සම්මා දිට්ඨි ගොඩක් නැහැ. ඇත්තවල් ගොඩක් නැහැ. ඇත්ත තියෙන්නේ ඔච්චරමයි. ඔක මගේ අදහසක් නෙවෙයි මම උගලන්ට පිටකෙම තින්නේ. මොකද අපි ඔය කරන දේ ගත්තාම අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කියලා දැන් එක එක කෙනාට එක එක එක ක්‍රම තියෙන ඒ සත්‍ය නෙවෙයි නිසායි. සත්‍ය කෙනේව තුන හතරක් නැහැ. අන්තිමට ඔය ලෝකයේ ඇත්ත තමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් අසාර වශයෙන් තුච්ච දෙයක් හැටියට හිස් දෙයක් හැටියට බිඳෙන දෙයක් හැටියට paludu වෙන දෙයක් හැටියට අනුන් අයත් දෙයක් හැටියට සතුරෙක් හැටියට වදකෙක් හැටියට බැලිය යුතුයි. එහෙම බලන්න බලන්න තමයි ලෝකයේ තුල තියෙන ඇලීම් බැඳීම් අතහැරෙන්නේ. එතකොට තමයි ලෝකයේ කෙලවරට යන්න පුළුවන්. මම වෙලාව කර රෝහිතස සූත්‍රය අපෝ දේශනා කරන්න. එතකොට මෙන්න මේ ලෝකයේ කෙලවරට ගිය කෙනාට දුක් කෙලවර කරන්න පුළුවන්. ලෝකයේ සහ ලෝකයේ කෙලවර කියන එක දෙකක්. ලෝකයේ කියලා කියන්නේ අද අපි ඉන්න මට්ටම අම්මා තාත්තා දුව පුතා යෝහල් දුරල් යාන වාහන තියෙනවා කියලා අපි නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මානසික මට්ටම තුල මේ ගත කරන ජීවිතය තමයි ලෝකය කියන්නේ. අනිත්‍ය දුකයි අනාත්මයි අසුභයි කියන්නේ ලෝකයේ ඇත්ත. මේ ලෝකයේ ඇත්ත දැකපු කෙනා තමයි ලෝකේ කලකිරලා ලෝකේ නොයැලෙන්නේ. ලෝකේ නොයැලෙනකොට ලෝකේ කෙලවරට යන්න පුළුවන්, එළියට යන්න පුළුවන්. එතකොට තමයි ලෝකේ කෙලවර දැකපු කෙනාට තමයි ලෝක නිරෝධය සාක්ෂාත් වෙන්නේ. දර්ශන දෙක, මේ කියන ධර්මතා දෙක. අර ටික ඔක්කොම අයිති වෙන පූර්ව භාග ප්‍රතිපදාවට. ඉතින් මේ මේ පිටකයේ හරහා මේ හොඳට ඉගෙනගෙන මේක කතා නොකරන නිසා මේ ප්‍රශ්නේ ලෝකෙට හෙළි වෙන්නේ නැත්තේ. මොකද අද අපිට හිතෙන්නේ භාවනාව අනික ත්‍රිපිටකය අනිකක් කියලා. නමුත් ත්‍රිපිටකය කියන්නේම නිවන් දකින පණිඩේ තියෙන නිවන පිළිබඳ පණිඩේ තියෙන ත්‍රිපිටකය. ඒ නිසා මේක අපිට පහසුවක් නැති යන්න. ඔගොල්ලෝ ඒතන පිළිහිටලා හිටින්න බය නැතුව ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ යතහ භූත ස්වභාවයේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති ඇති දැකීම දකින්න එක. ඒ දැකීමට තමයි සම්මාදිට්ඨිය. එතෙන්ට එන්න වැඩපිළිවෙල වල තමයි එකම වැවට තොටුපුල් වල රසයක් වගේ අපි මේ කරන දේවල්. ඒකයි දැන් ඔය අනිත්‍යයි කියලා බැලුවා කියලා ඔක සම්මාදිට්ඨිය නෙවෙයි. දැන් ඔකට කියනවා ඔක සම්මාදිට්ඨියක් තමයි. කො ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි සම්මාදිට්ඨිය තියෙන පස්ස ආකාරයකින්. ඒ කියන්නේ කම්මසගත ඥානය සම්මාදිට්ඨිය. ඊට පස්සේ සත්‍යානුලෝමික ඥානය සම්මාදිට්ඨිය. දැන් ඕක සත්‍යානුලෝමික ඥානය. හරිද? ඊට පස්සේ මාර්ග ඥානය සම්මාදිට්ඨිය. ඵලේ ඥානය සම්මාදිට්ඨිය. එතකොට මේ විමුක්ති ඥාන දර්ශනය සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය පස්සාකාරකෙන් තියෙනවා. මේ නමුත් දැන් අපි මේ ස්වභාවය දකින එක ගත්තහම අයිති වෙන්නේ මේ සත්‍ය අනුලෝමික ඥානයට. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ටික සත්‍යයට අනු ලෝකයේ පවතින ඇත්තට අනුලෝම විදිහට බලනවා. එතකොට දැන් උත්තරදි තමයි මේ ශාසනයේ සුතවතාදී ශ්‍රාවකය සහ පුත්ජනේ වෙන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ශාසනයෙන් බැහැරත් කම්මසගත සමාධිත්‍ය තියෙන්න පුළුවන්. අපි ලෞකික සමාධිත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මව්පියන්ට උපස්ථාන කිරීම හොඳ දෙයක්. එතකොට දන් දීම හොඳ දෙයක්. මෙලොවක් තියනවා පරලොවක් තියනවා කියන මේ මට්ටම මේ ශාසනයෙන් බැහැර තියෙන්න පුළුවන්. මේ ශාසනෙත් තියෙනවා. ওই සම්මා දිට්ඨියෙන් කියන්න බෑ මේ බුද්ධ ශාසනයට විතරක් අයිති කියලා. යම් කිසි කෙනෙකුට මේ ශාසනයේ ඔය කම්මසකත ඥානයක් තියෙනවා. සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්මය අසුබයි කියන නුවණක් තියෙයි. මෙන්න මෙයාට කියනවා කල්යාණ මිත්‍ර පුතඥය කියලා. මෙයාට කියනවා කල්යාණ මිත්‍ර පුතඥය කියලා. මේ ශාසනයේ ඇසුරු කරගෙන මේ මේ අර ලෝකයේ තියෙන පුතඥය කියන තැනට වඩා බොහොම තාම අධිකම නොලබුවට මෙයා වටිනවා මෙයාගේ වටිනාකම තියෙන්නේ ඔන්න ඔය මේ සත්‍යනුලෝමික ඥානයත් එක්ක. එතකොට ඒක තමයි විශේෂ ප්‍රයෝගයේ විශේෂ වෙනස. මේ මේ ශාසන බහැර කෙනාට ඒ ටික නැහැ. එතකොට ඒකත් අපි තේරුම් ගන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට මේ ඒකෙද ඊට ගැඹුරට යන වචන ටික. දැන් ඔය මොනම හරි දෙයක අනිත්‍ය නෙමෙයි ඊට පස්සේ මේ ශාසනයේ මේ මේ කල්‍යාණ මිත්‍ර පුත්‍රජනය කියන මට්ටමේදීත් අනිත්‍යය දකින්නේ හේතු නිසා හටගන්න ධර්මය හේතු නැති වෙන නිසා නැති වෙනවා කියන තැනකින් අනිත්‍යය දකින්නේ. මේ හේතුව අනාත්ම නිසා හටගන්න ඵලය අනාත්මයි කියන කම දැකලා අනාත්මයි කියන්නේ. එතකොට හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නැති වෙනකොට නැති වෙනවමයි නැති වෙන දේ ඒ තුල ඇලීම් බැඳීම් ඇතිවීම දුකක්මයි කියන කාරණාව දකින්න. එතකොට හැම වෙලාවෙම කිසිම වෙලාවක මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණාව පනවන්න ඵලයකින් විතරයි. පනවන්න බෑ. මොකද ඵලය ඇති වෙන්න තියෙන ධර්මතාවය දිලා නම් අනිත්‍ය නෙමෙයි දැන් නිට්ටි වෙනවා ඒක. හැදෙන පැත්ත. දැන් ලෝකේ ඇති වෙන පැත්ත නම් තියෙන්නේ. ඒක නැති වෙනව නැති වෙනව කියලා හරියන්නේ නැහැ. ඇති වෙන්න තියෙන කාරණා වෙනකොට ඇති වෙනවා. එතකොට ඒක හැම තැනකදම නැති වෙනවා කියන එක හරියන්නේ නැහැ. එතකොට හැම වෙලෙම හේතුවකින් නම් හටගත්තේ ඒ හේතුව නැති වෙන නිසා නැති වෙනවා කියන නුවණක් තියෙනවා. එතකොට මේ මේ වගේ මේ අපි ඔය අනිත්‍ය මෙනෙහි කිරීමේ ඔය ක්‍රම తాවකාලික උපායන් ඔය ඔක්කොම. ඒ හින්දා ඔහොම ඉදිරියේදී වඩනකොට කවදාවත් නොදැක්ක ඊතා සිවුම් චිත්ත රූප හොඳට ප්‍රකට වෙනවා. ඒකම ලොකු විශාල අත්දැකීම් වෙනස්කම් ඇති වෙනවා. මේ දැන් අපි නිකමට කිව්වොත් හොඳට මේ කය අසුරු කරද්දිම මනෝ කය අත්දැකීම ලැබෙනවා තමයි. මේ මේ අත තියෙ තියෙද්දි තමන්ගේ අත ඔසවලා ගන්න පුළුවන් ඇතුලේ මට්ටමට එනවා. ඔය ගොඩාක් ගැඹුරට නෙමෙයි. මම කියන සාමාන්‍ය මට්ටමට යද්දි. ඒ ඒ තරම් අත්දැකීම් එනවා. එතකොට එහෙම ආවා කියලා ලොකු විශේෂණයක් වෙලා නෙමෙයි. ඒ තමයි ගමන් මාර්ගයේ හැටි. ඒක ගණන් ගන්නවත් දේවල් නෙමෙයි. එතකොට මේ තමන් මොන හරි දෙයකට කියන්න කරන්න හදනකොට ඒ ඉතිස්සෙල්ලා හොඳට සිතෙන් සිතුවිලි උපද්දලා චිත්තේ රූප උපද්දලා මේ රූපය ක්‍රියාත්මක කරන හැටි පවා හොඳට ප්‍රකට වෙනවා. එතකොට මේ ඒ ওই ගමන් මාර්ගයේ හැටි. එහෙම කියලා එයා ලොකු දියුණුවක් වෙලා කියන එකක් නෙමෙයි. දියුණුවක් තමයි හිටපු තත්ත්වයට වඩා. නමුත් ආපු තැන නෙමෙයි මේ. යා තමයි යන්න ඕනේ තැන නෙමෙයි. එහෙනම් මෙහි මේක අතරමඟ සතුට වෙන්න බෑ මොකද ඔය උපාය නතර කරපු ගමම්ම ආපහු හිටපු දෙන්න වැටෙනවා දැන් ඔහොම ගහනා කරනකොට මේ අරමුණු ගොඩ අඩු වෙනවා ඒ වගේම Tamanට කිසිම අරමුණක් නැති ශුන්‍යතාවය විතරක් අරමුණු කරන්න පුළුවන් හැකියාව එනවා ඒ හැකියාව ඒ ඵලය මේ කරපු එක නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් මිසක පවතින එකක් නෙමෙයි තමන්ගේ ප්‍රයෝගය නිසා උත්සාහය නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය. එතකොට ඒකේ තියෙන දේ තමයි වහම අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඔය උත්සාහය නැතිව ආපහු දවල් දරවල පුරුදු විදිහට එක සතියක් විතර හිටියොත් ආයෙත් හිටුමත නැහැ. ඒ හින්දා උතන තියෙන ප්‍රතිඵල ටික මේ ස්ථිර නැහැ. මම අර කියන්නේ වතුර විපාසය ඇති වෙච්ච වෙලාවක හොඳටම අපිට වතුර විපාසයක් ඇති වෙලා අපි වැවකට යන වතුර ටිකක් බොන්න. දැන් වැව සම්පූර්ණ පාසි වලින් පිරීලා. අපි පාසි ටික අයින් කරනවා. දැන් පාසි ටික අයින් කරන්න මොකටද? වතුර බොන්න. දැන් පාසි ටික අයින් කළා අපි බලාගෙන ඉන්නවා. ආයෙත් දැන් වතුර විවෙන පිපාසය සංසිඳන ආයෙත් ටිකකින් පාසි ටික වැහෙනවා. ආයෙත් පාසි ටික අයින් කරනවා. ආයෙත් බලාගෙන ඉන්නවා. හැමදාම ඕක කරනවා නම් වැඩක් තියෙද? ඒ වගේ අපි මේ දැන් මේ භවනා කරනවා කියලා මේ කලේ පාසි ටික අයින් කරනවා වගේ එකක්. මේ නීවරණ ටික తాවකාලිකව අයින් කරනවා. නීවරණ ටික අයින් කරන්න මොකටද? අන්න අර ඇත්ත නුවණින් බලන්න මෙනෙහි කරන්න. අපි ඒකෙන් වැඩක් ගන්න නැත්නම් ඉගෙන ගන්න නැත්නම් ආයෙත් පාසි ටික වැහෙනවා. එතකොට මේ ඉස්සෙල්ලා යතහ භූත ස්වභාවය අහගෙන මේ ටික කරන එකේ වටිනාකම තමයි අහල යටින් දැන් මෙයාට මෙහෙම දැක්මක් නුවණක් වෙන මේ සදායි කියන එක තියෙනවා. අර හිත සමාධි කරනකොට අමුතුවෙන් බලන්න ඕනේ ටිකක් හරි මේ මේ සදායි කියන නුවණ යාගේ ගැටිතව තියෙනවා. ඔන්න නේවරණ ධර්ම දුර වෙනකොට තවදුරටත් නැවත නැවත කතා කරන්න ඕනේ හිතන්න ඕනේ අර ඇත්ත ටික ටික දකින්න. මේ යම් දවසක් තියෙනවා මේ ජීවිත එයාගේ ජීවිතය වර්ණ සටහන් මාත්‍රයකට සීමා වෙනවා. සද්ද ඇහි මාත්‍රයකට සීමා වෙනවා. මුළු ජීවිත ඇත්තටම අපි ඇහෙන රූපයක් බලනකොට මුළු පංච උපාදාන ස්කන්ධයම කියන උච්චරයි. මේ කිසිම දෙයක් නැහැ එතකොට. මුළු ජීවිතේම උච්චරයි. දැන් ආයේ වෙන මුකුත්ම නැහැ වෙන ආයේ මේ වගේ කයකුත් තියෙනවා ආයේ බලන්නකුත් තියෙනවා හැම එකක් නැහැ. එතකොට සද්දයක් ඇහෙනකොට මුළු ජීවිතේම එච්චරයි. හටගෙන නැති වෙනවා කියනකොට එක්ෂණික ඉදීම සහ මැරීම කියන ටික තියෙන්නේ හැටි. එක්ෂණික ස්කන්ධයන්ගේ මේ උදේවැය තියෙන්නේ. ගඳ සුවඳ දැනෙනවා රස විඳිනවා කියන ටික ඔච්චර ඔච්චරකින් තමයි ජීවිතේ පවතින හැම වෙලේම. වෙන පිහිට හිටින්න හතර ඉරියව්වේම පවතින කයක් ජීවිතයක් නැහැ. යථාර්ථයට යනකොට උතෙන්ට යනකම් එනවා. එතකොට ඉතින් ඒ සඳහා අපි එහෙනම් හෙට දවසේදීත් විදිහට ටිකක් අපි මෙනෙහි කරමු. හෙට ආවහමත් මේ ප්‍රශ්නයක් නේ මේ ටිකේදී භාවනා කළා නොතේරෙන දේවල් අපි ආපෝ ආපෝ කතා කරමු. ඊට සිවුන් සිවුන් දේවල් පවා ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න. එතෙන්දී Taman දක්ෂ වෙන්නට ඕනේ. චිත්ත උපාදී හිත හැසිරෙන කරුණු මොකද මට තේරෙන්නේ නැහැ දැන් ඔයගොල්ලන්ගේ ආරමුණු කරන මනස අරමුණු තේරෙන්නේ. ඒ හින්දා හිතේ උපදින හැම අරමුණක් ගන්නෙම මං කිව්වේ තියෙන එකම දේ තමයි යම් දැනුමක් ඇති වුණා නම් ඒ මනසින් උපන්න දෙයක්මයි දැනගත්තේ කියන පරයයක පිළිටන්න වෙනවා. මනෝ විඥානේ නැත්තම් හිතට බාහිර වස්තු මොන විදිහටවත් දැනගන්නව නෙමෙයි දැනගන්න බෑ. සිතුවිලිමයි දැනගන්නේ බාහිර දේවල් දැනගත්තා කියලා අපි රැවටිලා ඉන්නවා. අවිද්‍යාව කියන්නේ මේක. කියන ධර්මතාවයේ පිටුලා ටිකක් අපි උත්සාහවත් වෙමු. එහෙනම් හිතත් දෙන්න. උදව් ඥානයේ සම්බන්ධයෙන් උදව් ඥානය කියන්නේ තරමේ යම් කිසි සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියන එක අවබෝධ වෙන එකද? මෙහෙම උදේ විඥානයත් ලෞකික ලෝකතර දෙකෙම තියෙනවා. මේ පූර්ව භාග ප්‍රතිපදාවේදීත් ස්කන්ධයන්ගේ උදේ වේ තියෙනවා. දැන් අපි ඒ කියන්නේ මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අපි කියමු නාම රූප ධර්මයේ පිරිසින් දකිනවා කිව්වහම නාම රූප දෙක අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා ඖදාරික මේ කය කයකින්. අපි ඊයේ කිව්වේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේන ආහාරෝනි යුක්ත රූපය කියලා. රූපයකුත් කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකයි කියලා gedi piti නාම රූප දෙකක් හම්බ වෙනවා. නොවේ කාලෙදිත් උදේවැයක් තියෙනවා. දැන් මේ නාම රූප දෙකට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසායි හිත ඇති වෙලා තියෙන්නේ කන බොන ආහාර නිසා රූපය ඇති වෙලා තියෙන්නේ එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික නිසා මේ නාම රූප දෙක පවතින ඒ නිසා ආයතන ටික පවතින්නේ කියලා ඔන්න ඔය මට්ටමට නාම රූප දෙක දකින්න පුළුවන් ඊට පස්සේ තව ටිකක් සියුම් වෙනකොට අපි අරමුණක් බලනවා අරමුණක් ඇහෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා ඒක මේට වඩා සියුම් අරමුණක් අරමුණක් ගන්න ඊට පස්සේ තවත් උඩට යනකොට අපි හිතින් සිතුවිල්ලක් සිහි කරනවා කියන තැනක නාම රූප දෙකක් එතකොට මේ ওই නෝන ටික ටික ටික ටික වැඩෙනවා. කෙරවලට යනකොට අන්තිමට උද්‍යව ඥානය තමයි ලෝකෝත්තර ඥානය හැටියට වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිදුක් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයේ උදේ වේදනා නෝන. එතකොට මේ මට්ටමේදී මේ අපිට හම්බ වෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ටිකම අද අපි දකින රළු ස්කන්ධයකින් ලෝකෝත්තර මට්ටමේදීත් ඔය කාරණා ටිකම ඊටමත් සියුම්වම දකිනවා. උදේවැය එකමයි. නුවණ මත වැඩෙන්න වැඩෙන්න අරමුණු වල සියුම් බව මතයි තියෙන්නේ. ඒකයි දැන් අපිට මාර්ග හතරක් තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියලා. කියන පංච උපාදානස්කන්ධය උදේවැය බලනවා කියන එකද විතරයි කරන්න තියෙන්නේ පෘතජන කෙනා සෝවාන් වෙනවා. එතකොට පෘතජන කෙනාට තුන බලන්න හම්බුණා. ඊට පස්සේ ඒකම විතරයි කරන්න තියෙන සෝවාන් කෙනා සකදාගාම වෙනවා. ඒකම තමයි කරන්න තියෙන සකදාගාම කෙනා අනාගාම වෙනවා. ඒකම තමයි කරන්න තියෙන අනාගාම කෙනා රහත් වෙනවා. ඒකම තමයි කරගෙන රහතන් වහන්සේට ditta ධම්ම සුඛ වේදනා පිණිස කියලා ඔය ඔක්කොම ටික අපි කොහෙන් කොහෙන් කොහෙන් කොහෙන් හරි කතා කරොත් වර්තමානයේ ස්කන්ධ ටිකත් ස්කන්ධෙන් ඇතිවීමත් නැතිවීමත් පිරිසින් දකින්න මේ එන්නේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයත් උදියත් වේත් කියනකොට වෙන මොකුත් නෙමෙයි. මේ දුක්ඛ පිරිසිඳ දකින්න. මේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික. ඒක හේතු ප්‍රත්‍ය මේ මේ නිසයි හැදිලා තියෙන්නේ. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. කියලා වර්තමානයේ යංකින්කි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකට තව වචනයක් තමයි මේ පංච උපාදානස්කන්ධය තුදියත්වයක් කියන එක. පංච උපාදානස්කන්ධය තමයි සමුදය ස්වභාව කොට ඇති ධර්මය. එතකොට ඒක ඇති වෙන තිබෙන හේතු ටික තමයි සමුදය. එතකොට ඒ හේතු ටික නැති වෙන නැති වීම තමයි වැය. ඕකදී එතකොට ඔයගලන්ට මට කියලා දෙන්න දැන් ඔයගලන්ට ප්‍රශ්න ආවට මට කියලා දෙන්න තව පැත්තක් එනවා. මොකද ඒකට වෙලා නැති ඕවා තමයි අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනේ. අපිට හාත්පස ප්‍රශ්න දෙන්න නැති. දැන් මේ ටික තියෙන්නේ මේ උදේවැය කියන එක යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික වර්තමානයකින් තියෙන මාර්ගය. එතකොට මේ වර්තමාන ඵලයට වර්තමාන හේතු ටික. මේ හේතු ටික නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා. තේරුණා නේද? මෙතන මේ ස්කන්ධ ටිකට සාපේක්ෂව මේ මේ ටික සමුදයක් තමයි. හැබැයි මෙතන සමුදේ සත්‍ය නෙමෙයි කියලා අපි දකින්නත් ඕනේ. ඒක දැන් සමුදේ කියන එකේදී සමුදේ සහ සමුදේ සත්‍ය කියලා දෙකක් තියෙනවා. ඕවා අපි දැනගෙන ඉන්න ඕනේ. හැම වෙලෙම සමුදේ සත්‍ය කියලා කියන තණ්හාවට. ඒ කියන්නේ සසර කියන්නේ ප්‍රතිසන්දිය පිණිස පවතින. උප්පත්තිය පිණිස පවතින දුක ඇති කරන හේතුව තමයි තණ්හාව, සමුදය. ඊට පස්සේ වර්තමාන ආහාරයේ හට ගැනීමකුත් තියෙනවා. දැන් ආහාරය නිසා රූපය ඇති වෙනවා ආහාර සමුදය රූප සමුදය කියනකොට කන බොන ආහාරය තමයි එතන රූපයට සමුදේ. ඒක සමුදය සත්‍යයක් නෙමෙයි සමුදය මිසක සමුදය සත්‍ය නෙමෙයි. එතකොට ස්පර්ශ සමුදයෙන් වේදනා සංඥා චේතනා හට ගන්නවා. එතකොට ස්පර්ශය තමයි වේදනා සංඥා සංකාරයට සමුදේ. ඒක සමුදේ සත්‍ය නෙමෙයි. නාම රූප සමුදේ විඥාන සමුදේ. නාම රූපයගේ ඇතිවීමෙන් විඥානය ඇති වෙනවා කියලා කියනවා. ඒක නාම රූප දෙක විඥානය ඇති වෙන්න සමුදයක් හේතුවක් තමයි. නමුත් සමුදේ සත්‍ය නෙමෙයි. එතකොට ආහාර නිරෝධින් රූපය නිරුද්ධ වෙනවා ඒ ස්පර්ශ නිරුද්ධ වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නිරෝධයක් තමයි නමුත් නිරෝධ සත්‍ය නෙමෙයි වර්තමානයේක තියෙනවා ඒ නිසා මෙතන යංකිති සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියනකොට දැන් මේ වර්තමානයක ආහාර නිරෝධයක් ගැනයි පෙන්වන්නේ ආහාර නිරෝධය නොදැක්කොත් තණ්හාව කියන එක ඒ කියන්නේ සමුදය කියන තණ්හාව නැමැති සමුදය හටගෙන නැවත ප්‍රතිසන්දිකුත් හට ගන්නවා කියන කාරණාව දැක්ක යුතුය. වර්තමාන සමුදය සමුදය ධර්ම එයත් ඒ සමුදය ධර්මයන්ගේ Nirodhayak නොදැකීමම සමුදය සත්‍ය ඇති වෙන්න හේතුයි කියලා දැක්ක යුතුය. ඔන්න ඕවා ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ අපි. තේරුණාද මම කියපේ? ඒ කියන්නේ සමුදේ සමුදේ දෙක දැන් අපි කියමු හට ගැනීම සමුදය කියන්නේ ඇතිවීමටනේ. එතකොට ප්‍රතිසන්දි පුනර්භවය ඇතිකරනවත් ඇතිකරන එකත් ඇතිකිරීමක් තමයි. වර්තමානයන්ගේ ස්කන්ධයන්ගේ ඇතිකිරීමත් ඇතිකිරීමක් තමයි. හට ගැනීමක් තමයි. නමුත් හට ගැනීම වර්තමානයේ තියෙන එක ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ ඒ තුල කෙලෙසියක් තියෙනව නෙවෙයි. ඒ වර්තමාන මේ ආහාරය නිසා මේ ධර්මය හටගත්ත කියලා නොදන්නාකමමයි කෙලෙසි. මිසක ඒ ධර්මතාවය කෙලෙසියක් නෙවෙයි. එතකොට තණ්හාව කියන එක හැම වෙලාවෙම සමුදය සත්‍ය කියලා කියන්නේ ඒ කියන්නේ ඒක කෙලෙසියක්මයි. එතකොට යංකින්චි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා වර්තමානයේ පෙන්වන දර්ශනයේ පංච උපාදානස්කන්ධයේ උදේවැය එක්ෂණිකව ආහාර ප්‍රත්‍යයෙන් පෙන්වන්නේ. අපි දත යුතුයි පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම නොදැකීමම ප්‍රතිසන්දි වශයෙන් පංච උපාදානස්කන්ධය හට ගන්න හේතුව හැදෙනවා කියන එක. වර්තමානයේ අපි මෙහෙම කිව්වොත් එක්ෂණිකව පංච උපාදානස්කන්ධයත් ඇතිවීමත් නැතිවීම නොදැකීමම සම්තිති වශයෙන් පංච උපාදානස්කන්ධය හට ගන්න හේතුව හැදුනා කියන තැනකේ. එතකොට මේ හේතුව නැති කරන්න විදිහක් නැහැ. එක්සනිකව පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම ඇතිවීම නැතිවීම නොදන්නා කොට එක්සනිකව පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීමටත් තමයි අපි යංකින්ති සමුදයදම සම්බන්ධ නිරෝධම කියලා පනවන්නේ මොකද සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා කිව්වේ මේ හේතු ටික නිසා හටගත් ස්කන්ධය හේතු නිරුද්ධ නිරුද්ධයි කියලා දැක්කහම හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා කිව්වේ ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා විතරක් නෙමෙයි නැවත ස්කන්ධ ටික හදන්න හදන සමුදේ සත්‍යයත් හැදෙන්නේ නැහැ එතකොට ඔක්කොම ටිකම නැති වෙනවා එක්ෂණිකේ හිතරක් නෙමෙයි සම්පතිකත් නැති වෙනවා තේරෙනවද කිව්වේ ඒ නිසා එතකොට නමුත් මේ ටික මාර්ගය කියන එක හැම වෙලෙම පනවන වර්තමානයේ එතකොට මේ ඔව් හැම වෙලාවෙම ආහාරයෙන් සංස්කාර හැදෙන්නේ නැහැ. ආහාරයන්ගේ යතහ ස්වභාවය නොදකින අවිද්‍යාව නිසාමයි සංස්කාර හැදෙන්නේ. කිසිම වෙලාවක ස්කන්ධ ටික නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙම ජීවත් වෙන්න බෑ. ස්කන්ධයන්ගේ ඇත්ත හැම වෙලෙම සංස්කාරය ස්කන්ධ ගාවට අවිද්‍යාව හේතු වෙනවාමයි. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා සංස්කාර ඇති වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාපච්ච සංඛාරා මිසක රූපපච්ච සංඛාරා, වේදනාපච්ච සංඛාරා, සංඥාපච්ච සංඛාරා, සංකාරපච්ච සංඛාරා, විඥානපච්ච සංඛාරා කියලා කොහෙවත් නැහැ. තියෙද? නැහැ. ඒ මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික නිසා කෙලෙස් ඇති වෙනවා කියන එකක් නැහැ. එහෙම වුණොත් රහතන් වහන්සේලා ජීවත් වෙන්න දෙන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි නොදකින කම නිසා කෙලෙස් ඇති වෙනවා නම් දැන් මේ කෙලෙස් තියෙන ස්කන්ධ ටික නිසා නෙමෙයි ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින කමයි කියන කාරණාව තියෙනවා. එතකොට ඇත්ත නොදකීම ටික තියෙන ස්කන්ධ ටිකේ දැන් ඇත්ත නොදකීම දෙකක් කරනවා. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදකිනවා ඊට පස්සේ සංඛාරය ඇති කරනවා. එතකොට සංඛාරය ස්කන්ධය අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. අපි ස්කන්ධ ටිකනේ ආහාරය කියලා කියන්නේ. එතකොට ආහාරය සංඛාරය අතර කිසි ඍජු සම්බන්ධතාවයක් නැහැ. මොකද ආහාර ටික පිරිසිඳ දැක්කොත් ප්‍රත්‍යනිසහටගත ධර්මය ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අවිද්‍යාව නැ විද්‍යාව. එතකොට වෙන්නේ සංඛාර නිරෝධයට යනවා. එතකොට සංඛාර රැස් වෙන්නේ නැහැ. කියන්නේ වචන ගානක් ඊනම් සංස්කාර බලපෑම් කියන්නේ මූලික විදිහට සංඛාරන අபிසංඛාරහත හතක් විතර ඉනවම ගොඩක්ම නරක විදිහට දැනේ. බලවත් සංස්කාර කියන්නේ කියලා ඒක කොහොමද සම්මුතියක් නෑ මෙහෙම ඒකෙදී දැන් ධර්මයේ පෙන්වන්නේ අපි දැන් කුසල සිතක් හටගත්තාම කුසල සිතක් හටගන්නවා කියනකොට මනෝ විඥාන මට්ටමේ එතන ජවන් කියලා කියනවා. මේ ජවන් සිත් හතක් යනවා. ඒ කියන්නේ පළවෙනි සිත ඉපදෙන නිරුද්ධ වුනහම ඒ නිමිත්තම ඒ අරමුණම අල්ලගෙන ඒ සිතේ තිබ්බ gati ටිකෙම ඊගව සිත උපදිනවා. ඒ විදිහටම මෙහෙම මෙහෙම සිත හත්වතාවක්ම ගිහිල්ලා තමයි අතහැරෙන්නේ. එතකොට මේ සිත හත ඇතුළතම හතම කර්මයි. කර්ම වුණාට පෙන්වන දැන් පළවෙනි සිද්දක ලදුරියෙකුට වැඩි හයියක් නැහැ වගේ පළවෙනි සිද්දකේ ප්‍රතිසන්දිය ලබා දීමේ හයියක් නැහැ. අන්තිම සිද්දක ගොඩාක් වයසට ගිය කෙනෙකුට අතපය හයිය නැහැ වගේ ඒ සිත දුර්වලයි. එතකොට අපිට කර්ම නිමිත්තක් එනවා කියලා කියන්නේ මේ කර්ම සිත් හතක් සිද්ධ වෙන සිද්ධියක ඒක න්‍යාය ධර්මයක් මේ සිත් හතක් බලන එක. ඒකේ අර මැද කර්ම ටික තියෙනෝනේ. ඒ කියන්නේ 3 4 5 වගේ ඔය ඔය මට්ටමේදී ජවන්සිත තරුණයි. ඉතින් මේ මට්ටමේ මේ නිමිත්ත තමයි එන්නේ කියන කාරණාව. ඒක ඉතින් ඒවා අටුවවල පෙන්වන සිද්ධියක්. එතනදී මෙහෙම කාරණාවක් ජවන්සිතේ මුලින් හරි මැදින් හරි අගින් හරි කර්ම නිමිත්තක් આવුත් අප්‍රතිසන්දියට යනවාමයි. ඒ හින්දා කර්මය ඇති වෙන්න තියෙන ඉඩ නතර කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ අපිට. එතකොට මොකද න්‍යායම ධර්මයක් තියෙනවා මුල් ටික විතරක් වෙලා නතර වෙන්නේ නැහැ. මේ සිත් හතම යනවා. එහෙමනම් සිත් හතම නූපදිනවා. නූපදිනවා නම් මේ සිත් හතම නූපදිනවා. උපදිනවා නම් සිත් හතම උපදිනවා. කියන න්‍යායක් තියෙනවා. ඕකට තමයි ධර්මයේ පෙන්වන්නේ මේ මහග්ගතාරම්මන අතිමහග්ගතාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා ওই චිත්ත වීතියක් ඇති වෙන සිත්වල සිත ගමන් මාර්ගයේ සිත් මට්ටමින් බෙදලා පෙන්නනවා. දැන් අතිමහත්තරමන චිත්‍රීතියක් කියලා කියන ඔය වගේ ජවන් සිත් හතකුත් ගිහිල්ලා තවත් සිත් දෙකකුත් යනවා තදාරමන කියලා. ඒක තමයි අතිමහත්තරමන චිත්‍රීති කියලා කියන්නේ. ඒතර මහත් ආරමුණ චිත්ත වීතියේදී ඔය ජවන් සිත් හත ගිහිල්ලා නතර වෙනවා අර අනෙත් දෙක නැහැ. එතකොට පරිත්තාරමුණ චිත්ත වීතියේදී ජවනුත් නැහැ. ජවන් සිත් හතම නැහැ වොත්තපන කියන තැනකින් නතර වෙනවා. අති පරිත්තාරමණ කියන චිත්ත වීදී චිත්ත වීදි නැහැ භවංග චලන කියන මට්ටමකින්ම නතර වෙනවා. එතකොට එක එක ආරම්භ නානත්වය මත මේ නමුත් අපි ට පෙනෙන මානේ අපි මේ ටික තේරුම් ගත්තනම් මම මගෙන් හිත පොඩ්ඩක් මතක් කරලා අහන්න පොඩ්ඩක් දැන් වෙලා යන හින්දා කනකටම ඔය කර්ම රැස් වෙනවා කියන එක කර්මය කියන්නේ මොකද්ද ඒක කර්ම රැස් වෙනවා කියලා කියන්නේ කොහොමද කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ මොකද්ද කියන ඒවා මේවා අපි ජීවිතයෙන් බලාගත යුතු මනෝමය තියෙන්න ඕන ධර්මතාව නෙවෙයි එතකොටයි අපිට පැන පෙනි පෙනී ඇත්තටම අපි කර්ම රැස් කර කර නේද ඉන්නේ කියන එක කියන්න පුළුවන්. එතකොට තමයි අපිට ඇත්තටම අපේ ජීවිතේ කර්ම කර්ම ක්ෂය වෙනව නේද ටික ටික හරි කියන එක තේරෙන්නේ. දැන් අපිට ඕවා තියෙන ඉගෙනුම් මට්ටමේ සංඥා මට්ටමේ කර්ම කියලා එකක් තියෙන ඕක රැස් වෙනවලු කියන මට්ටමක ඉන්නේ නේද? ඒක අපේ ජීවිතෙන් දකින්න පුළුවන් වෙනවා. මේ හැම එකම අපේ ජීවිතෙන් දකින්න පුළුවන් වෙනවා. හෙට දවසේදී අපි ධර්ම සාකච්ඡාවේදී මට මතක් කරන්න කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මොකද කර්ම කියන්නේ සිතින් කියින් කිරින් ඔක්කොම පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිජ්ජාපි සංකාර, කාය සංකාර, වාචි සංකාර, චිත්ත සංකාර කියන මේ ඔක්කොම අයිති. දැන් එහෙනම් අපි ඉතින් නවත්තමු. කමඨංගාතව කියන්නේ. දැන් ඉල්ලන එක නෙමෙයි <laughs> ඉල්ලන්නේ. කියා ගන්න කියන්නම් කියලා. ආ කියන්න. මේ එතන කියන්නේ බන්තේ බන්තේ කියන්නේ ස්වාමිනී කියන එක. බන්තේ දිවද? සංසාර වට දුක්ඛතෝ සංසාර වට දුක්ඛතෝ සංසාර වට දුක්ඛයෙන් කියන එකයි ඈ සංසාර වට දුක්ඛතෝ හරිද මෝචනත්තාය මෝචනත්තාය මිදීමට කම්මට්ටානං යාචාමි කර්මස්ථානයක් ඉල්ලමි හරිද බලන්න ලියාගෙන තිනවා බං යාචාමි බලන්න හරිද කියලා බන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටාන යාචා. ඕකට දාගන්න ဒ ුතියම්පි තතියම්පි කියලා. ဒ ුතියම්පි පේ තතියම්පි පේ කිය. අපේ දේ නම් අර කෑම කන දක්වා කරන භාවනා විතාම සාර්ථකව වෙනවා. කෑම කාවට පස්සේ කාලයක් තියෙනවා ටිකක් අමාරුයි. ඒ නිසා අපිට ඒ වෙලාවට කතා කරන දේවල් ටිකක් දාගෙන ආපහු භාවනා කරන්න කියලා නේද? දැන් එහෙම තමයි අපි කළේ නේද? අදත් කළේ එහෙම තමයි. අද අන්තිමටමනේ කතා කරේ. නෑ නෑ මම එකහම ආවා. අන්තිමට ආවේ මේ දැන් <laughs> එකහම ආවා. එතකොට මේ අර ටිකේදී ඉතින් ටිකක් විවේකයෙන් ඉන්න කියන දානේ වළඳලා ඒකමාරයි. මොකද අපි පිටර දාන වලට යන්න වෙනවා. එහෙනම් දැන් අදත් එනකොට එකක් පහුවෙනවා. එනකොට මේ ඕනනම් ඉතින් මම මේ එකට විතර කතා කරන්න ගන්න මොනවද කියන දෙකට විතර. කොහොමද ලොකු හඳුනන තරම් යන්න ඕනේ. <laughs> මේ ටික උත්සාහයෙන් කරන්නකො ඈ. මේ එතකොට පුළුවන් මේ සීල් පවර්ණ කරන්න ඕනේ නැහැ. මොකද ආජීවස්තමක සීල තියෙන නිසා මම යන්න කට්ට. හොඳයි නහම වන්දනා කරගන්න. හොඳයි අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්ති මේ විචාතෝ නිබ්බාන සම්පත්තිය මිනාතේ සමුච්චිතු ඕගොල්ලෝ අතින් තමයි වැඩේ තියෙන ඕගොල්ලෝ ඇත්තටම උත්සාහවත් වුණොත් ඕගොල්ලන්ට ඇත්තටම මේ ටික කාලේ බොහොම සතුටු වෙන පුළුවන් තැනකට මනස ගත්ත හැකි. හිතේ චිත්ත සමාධියේ විතරයි අඩු එතකොට චිත්ත සමාධිය ඇති වුණොත් මේ කතා කරන දහම හොඳට තේරෙනවා තේරෙනවා නැද්ද? Thank you. අර මේ ඉස්සර ඔෆිස් එකෙත් කවුරු හරි මෙට්ට දෙයක් දීලා දාලා තියෙනවා. අස්සන ඔෆිස් එකේ ආ හරි. මෙන්න මේක ඔක්කොම.